භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝයිමං ලෝකං පබහාසේති අබ්බා මුත්තෝව චන්දිමාති ධර්ම ශ්‍රෝණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට හැම දිනාම ඔය කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. ඇයි අපි බොහොම වමනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කරලා කළ යුත්තේ? බොහොම වමනාවෙන් ඕනෑකමින් ආදරෙන් සද්ධර්මය ශ්‍රවණය කළොත් ඇහුම්කන් දුන්නොත් තමයි මේ අහන දහම් කරුණු අපේ සිතේ ධාරණය වෙන්නේ මතක හිටින්නේ. එහෙම ධාරණය වුණොත් මතක හිටියොත් තමයි දහම තුලින් අපිට අපේ ජීවිතය හදාගන්න පුළුවන් වෙන්නේ නැත්නම් දහමක හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දහමක් තුලින් ජීවිතය හදාගන්න දහමක හැසිරෙන කෙනාටයි පින්වතුනි මෙලෝ වේවා පරලෝ වේවා පිහිටක් පිළිසරණක් රැකවරණයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ නිසායි අපි බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ සද්ධර්මය ශ්‍රවණය කළ යුත්තේ පින්වතුනි අපිට අද වටිනාකම නොතේරුණත් අපි ඒ පිළිබඳ නොදන්නවා වුණත් පින්වතුනි බොහෝම වටිනා අවස්ථාවක් අපිට හම්බ වෙලා තියෙනවා බොහොම වටිනා මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා ඒ වගේම හඟවා කියන අරුතක් තේරුම් කරගන්නට පුළුවන් වටිනා මනුස්සාත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා මේ දුර්ලභ කාරණා ටික දුර්ලභ බව නොතේරුණත් පින්වතුනි අපිට දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ලැබුණු මනුස්ස ජීවිතයේ දුර්ලභ බව ටිකක් අනුමාන වශයෙන් හෝ හිතා ගන්නට පොඩ්ඩක් අපි උත්සාහවත් වෙමු පින්වුතුන් මොහොතකට සිහි කරලා බලන්ට මේ ලෝකෙ තුල ඉන්න සත්වයෝ ගැන බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පෙන්වා වදාලා මහණෙනි මේ පෘථුවිය තුල තියෙන මේ පොළොවේ තියෙන හැම ගහක් වැලක්ම අඟලේ අඟලේ කෑලි වලට කපලා දියේ ඉන්න එක සතාට එක ගාන වෙන් කළත් මේ අපි කපපු ගස්වැල් වල මේ කෑලි ටික බොහොම ශීඝ්‍රව ඉවර වෙනවා දියේ ඉන්න සත්වෝ ඊට වඩා බොහෝ වැඩිතරයි අපි දන්නවා ලෝකෙ තුල හතරෙන් තුනක්ම තියෙන ජලය හතරෙන් එක කොටසයි මේ පෘථිවිය. එතකොට ඒ හතරෙන් තුනක් තුලම මිනිස්සු වාසය කරන්නේ මොහොතේ මිනිස්සු ඉන්නවද නැහනේ. ඊට පස්සේ ටිකක් සිහි කරලා බලන්න පොළොව තුල අලි කොටි වලස්සු කියන ලොකු සත්තුත් එක්ක ඕන ලොකු සත්තුත් ඇරලා ඉඩමක ඉන්න කූඹි වේයෝ වගේ ඉතා කුඩා සත්තු දිහා සිහි කරලා බැලුවොත් මම හිතන්නේ මේ ලෝකේ ඉන්න මුළු ලෝකෙම ඉන්න මිනිස්යන්ට වඩා මේ එක ඉඩමක ඉන්න සත්තු ටික වැඩි එහෙම බැලුවාම ඒ ත්‍රිසංගත අනිත් ප්‍රාණීන්ට සාපේක්ෂව මිනිස්සු නැහැයි යන ගණයට යනවා වගේ. අපි පෙර ජීවිතයේ මැරෙනකොට ඔය එකම තැනකවත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැතුව මිනිස්සෙකුගේ මව් කුසම ප්‍රතිසන්දි වශයෙන් ලැබුණා කියන එක පින්වතුනි මට මෙහෙම උපමාවක් ගෙනවා. පොළවේ තියෙන ගල් කැටයක් අරගෙන ඒක හඳුන ගන්නට පුළුවන් විදිහට සංකේතයක් තබලා ආපහු මේ පොළොවට දාලා මුළු පෘථුවිය එක්කම කවලම් කළා කවලම් කළා කවලම් කළා අපි අත දානකොට හරියට ඒ ගල් කැටේම අපිට ලැබුණොත් හිතන්නවත් බැරි තරම් ආශ්චර්යම සිද්ධියක්. අන්න ඒ බඳු ආත්ම භාවයක් විමුතුන් ලැබිලා තියෙනවා. ඒ තරම් වටිනා ජීවිතයක් අපිට මේ ලැබිලා තියෙනවා. ඒත් අවාසනාවන්ත කාරණාව අපේ වටිනාකම අපි දන්නේ නැති වෙලා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමත් බොහෝම දුර්ලභයි. ඒ දුර්ලභ වුණත් ලැබිලා තියෙන හින්දා තුනුරුවන්ගේ පහළ වීමේ වටිනාකමත් අපිට තේරෙනවා අඩුයි. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ හැම කල්පයක් තුලම නැවත අනිවාර්යම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන ධර්මතාවයක් නැහැ. සමහර බුද්ධ ශූන්‍ය කල්ප පෙන්නනවා ගණනින් අසංකේයයි කියලා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි හිස්ව ගෙවිලා යන කල්ප වලට කියන බුද්ධ ශූන්‍ය කල්ප කියලා. ඒ කල්ප පෙන්නනවා ගණනින් අසංකේයයි කියලා. අසංකේය කියන ගණිත ගණන ලියන්නේ 1.140 කින්. කල්පය කියන එකට තථාගතයන් වහන්සේ උපමාවක් දෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කල්පය කියන එකට කෙතෙක් අවුරුදු තියනවද? අවුරුදු වලින් කියන්න පුළුවන්ද? මහාන කල්පය කියන එකට අවුරුදු වලින් කියන්න බෑ. සංඛ්‍යාවක් කියන්න බෑ. ස්වාමිනී උපමාවක් වෙන්න පුළුවන්ද? පුළුවන් මහන්න. උපමාවක් නම් වෙන්න පුළුවන්. ගණනක් නම් කියන්න බෑ. උපමාවක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා වදාලා යොදුනක් දිග යොදුනක් උස යොදුනක් පළල මහ විශාල ගල් පර්වතයක් තියෙනවා නම් මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් යම් කිසි කෙනෙක් රෙදි කඩකින් මේ ගල් තලාව පිහිනවා නම් මේ පිසීම නිසා මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් පිසීම නිසා මේ ගල් තලාව යම් දවසක ගෙවිලා කල්පයයි ඒ කල්පය ඉවර නෑ කියලා. කල්පයට උපමා කළේ එහෙම හොඳට ටිකක් මේ පින්වුතුන් හිතට නගා ගන්න. දෙදුණක් කියන්නේ හැතැම් වලින් ගත්තොත් 16ක්. උන හැතැම්ම 16ක් දිගයි ගල් තලාව. හැතැම්ම 16ක් උසයි. හැතැම්ම 16ක්ම ඝන පළලයි. අවුරුදු 100කට සැරයක් තමයි මේ ගල්තලාව පිහින් නිරදි කියන්නේ. ඔහොම ඔහොම ඔහොම ඔහොම පිනකොට යම් දවසක ගෙවිල යනවා. අන්න එදාටයි කල්ප. ඔන්න එක ගලක් ගෙවිලා ගියා බුදුරජාණන් වහන්සේලා නැහැ. ගල් දෙකක් ගෙවිලා ගියා බුදුරජාණන් වහන්සේලා නැහැ. මේ වගේ ගල් පර්වත හතරක් පහක් හයක් හතක් 10ක් 20ක් 50ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් කෝටි ප්‍රකෝටියක් ගෙවිලා ගියා නෑ ඊට පස්සේ අබබ අහා අතට මේ විදිය ගණිත ක්‍රමයක් තියෙනවා මේ විදියට ගිහිල්ලා අසංකේයයක් බුදුරජාණන් වහන්සේලා නෑ අපිට අනුමානයට මේව වෙන්න බෑ අපිට හිතෙන්නේ දහමේ යථා ස්වභාවය නොදන්න ලෝකයා හිතන්නේ මේව අතිශෝක්තියක්. වර්ණනාවක් නැත්තම් මේ බර කළා පෙන්වන්න හදනවා. එතම බර කළා පෙන්නලා චාටු කළා මොකටද? මොනවත් වගාවක් ගන්නද? එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බුරු කියන කෙනෙක් නෙමෙයි. මේක තමයි ඇත්ත. මේක තමයි ධර්මතාවය. ඒ කියන්නේ පින්වුතුනි අපි මිනිස්සෙක් වෙලා හිටියත් මේ දුකෙන් ඈතර වෙන මාවත අපිට නෑ. ඉතින් ඔන්න ඔය වගේ බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංකේයයි. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බොහෝම කලාතුරකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. එහෙම නැත්නම් එක් කල්පක දෙනමක් තුනමක්වත් පහළ වෙනවා. අනේ ඒ කාලෙට අසත්පුරුෂ ඇසුරකට අහු වෙලා අකුසල කර්ම කළා අපි අවීචි. අනේ ඒ සද්ධර්මයේ වරදිනවා. ඔන්න ආපහු ওই වගේ ගල් ගෙවිලා යනවා ගානක්. අනේ බොහෝම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනේ ඒ කාලේ අපි තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නැත්තම් නිරේ ලෝකේ. ඔන්නේ ඒ ශාසනෙත් අපිට වැරදුනා. කොහොමත් කාලයක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අනේ අපි දීර්ඝායුෂ්ක බ්‍රහ්ම ලෝකයක ඉපදිලා කන නැති හින්දා බණ අහන්න බෑ. ධහම තේරුම් ගන්න විදිහක් නෑ. එතනත් වැරදුනා. කොන තවත් දීර්ඝ කාලයක් මේ වගේ ගල් රාශියක් ගෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඊ타මත්ම ම්ලේච්ඡ ඒ කියන්නේ අර නොදියුණු අපි කියන්නේ දැන් වැඩි වගේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ වඩින්නේ නැති යන්නේ නැති ඒ වගේ බොහොම ප්‍රාන්ත තැනක ඉපදිලා ඒ දහම අපිට අතහැරෙනවා. නැතිනම් මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදිලා ඒ දහම අතහැරෙනවා. එහෙම නැතිනම් අපි මිනිස්සු වෙලා ඉපදිලා හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න බැරි සිහි නුවණ නැති නුවණ නැති ස්වභාවයෙන් තවත් ජීවිතයක් අපිට ලැබුණා හොඳට සිහි කල්පනාව තියෙනවා හොඳ දක්ෂයි තරකින් යමක් විනිවිද දකින්ට හඟවා කියන අරුතක් තේරෙනවා අනේ ඒ කාලේදී බුදුහාමුදුරුව පහළ වෙලා නැහැ කිංවතුනි මේ අවස්ථාට ගැන බුදුහාමුදුරු පෙන්වන මේකට අෂ්ට දුෂ්ටක්ෂණ මෙන්න මේ අටෙන් මිදිලා බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් කෙනෙකුට හම්බ වෙනවා කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය යහපත් වූ අවස්ථාවක් උදා වෙලා තියෙනවා පින්වත්නි අපි නොදන්නවා වුණාට ඒබඳු වටිනා අවස්ථාවක් ලබා ගන්නට තරම් අපි වාසනාවන්ත වෙලා ඒත් ඒ වාසනාව එක්කම පොඩි බඳගෙන ආපු අවාසනාවකුත් අපේ ජීවිත තුල තියෙනවා ගතානුගතිකව දිවෙන ලෝකයේ අනුදුවමින් සද්ධර්මය අවබෝධ කරන්ට උත්සාහවත් වෙන්නේ නැති ලෝකය අනුකරණය කරමින් ලෝකය තුල පවතින දේම සාර වශයෙන් ගන්නට අපේ මනස හුරු වෙලා දහමේ තියෙන වටිනාකම තේරෙනවා ගොඩාක් අඩුයි මේ පින්වුතුන්ට මේ දහමේ තියෙන වටිනාකම තේරුනොත් ඔය මට්ටමින්වත් ඉන්නේ නැති වෙයි ඉතින් මොන ක්‍රමයකට හරි පින්වතුනි මේ දුර්ලභ අවස්ථාව අපිට හම්බ වුණා මේ හම්බ වීමෙන්ම පින්වතුනි පාරමිතා සම්පූර්ණයි කියලා තේරෙනවා. දැන් බත් ටික පිඟානකට බෙදලා අතට දුන්නා වගේ අවස්ථාවක්. ඉතින් පින්වතුනි මෙන්න මේ අවස්ථාව වැරදුනොත් වරදවා ගත්තොත් මේ සංසාර දුකෙන් ගොඩ එන්න පුළුවන් මානයක් දෙන්නේ නැහැ. දීගෝ ජාග රතු රත්තින් දීගං සන්තස්ස යෝජනා. දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිචානතං. වෙහෙසක් දැනෙන කෙනාට රෑ නිින්ද යන්නේ නැති කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි වගේ තේරෙනවා. වෙහෙසක් දැනෙන කෙනාට යොදුනත් ගොඩාක් දුරයි වගේ තේරෙනවලු. දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානක. සද්ධර්මය නොදන්න බාල කෙනාට සසර ගොඩාක් දිගයි. සසර ගොඩාක් දිගුනහම මොකද වෙන්නේ? ගොඩාක් දුක් විඳින්න අවස්ථාව හම්බ වෙනවා. මම හැමදාම මතක් කරන ටිකක් දේශනාවකට ගියාම අදත් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුක්ත නිකාය අනමතග්ග සංයුක්ත සූත්‍රයේදී මෙන්න මේ ටික අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරතං මමංචේව තුම්හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පිනින්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ නියත දුවන ලදී සැරිසරන ලදී කියලා පෙන්වනවා. පින්වතුනි මේ සසර නිකම් අපි නියත දිව්ව සැරිසරුවා නෙමෙයි. ධර්මයේ පෙන්වා වදාළ තථාගතයන් වහන්සේ මේ දීර්ඝ සංසාරෙදී මව්මල දුකට පියාමල දුකට සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුකට වෙන වෙනම අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ එනකොට අපි මනුස්සාත්ම භාව ලබනවට වඩා වැඩිපුර ලබලා තියෙනවා තිරිසන් ආත්ම භාවය. තිරිසන් ආත්මවල උපදිනකොට කුකුල්ලු වෙලා, ගවය වෙලා, එළුව වෙලා උපදින වාරවලදී තමන්ව මස් පිනිස මරණකොට බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ කුතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි මේ ගෙවුණු ජීවිතවල නිന്ദා අපහාස ඇනුම් ගනුම් තාඩන පීඩන වලින් දුක් හින්ද වාරවල මෙන්න මෙච්චරයි කියලා හිතන්න බෑ. ඒ විතරකුත් නෙමෙයි අද මෙහෙම වුණාට අද මෙහෙම හිටියට S දෙකම අන්දව ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිතයේ අවසන් වෙච්ච බාරවල ඕන තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි විලා මැරුණු ජීවිත ඕන තරම් තියෙන්න ඇති. පරිපුෂ්ඨ දද හැදිලා ජීවත් වෙනකොට පණුව ගහලා මරන ජීවිත ඕන තරම් තියෙන්නට ඇති. ඒත් පින්වතුනි භවයෙන් වැහිලා හින්දා අද අපිට පේන්නේ. භවයෙන් වැහිලා හින්දා අපිට නොපෙනුනත් භවය තුල ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින නිසා භවය තුල මෙබඳු දුකක් පවතින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා බොහොම අනුකම්පාවෙන් මේ ලෝකෙට පහළ වෙන්නේ. පහළ වෙලා මේ දුක් සහගත භවයෙන් දුක් සහගත ලෝකෙන් ඈතර වෙන්න මාර්ගය පෙන්වනවා දේශනා කරනවා. එබඳු මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න මාර්ගයක් වෙන සාස්ත්‍රුන් වහන්සේ නමක් ලැබුණු වෙලාව මේ. ඒ හින්දා අපි හැමදෙනාම බොහෝම හොඳින් වමනාවෙන් මේ ධර්මය පොගුණ කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. මේ ධර්මයේ තියෙන වටිනාකම අපිට නොවැටහුනොත් සසර දුකට පත්වෙන විදිහට කටයුතු කරන්නේ තව කෙනෙක් නෙමෙයි. අපිමයි කටයුතු කරගන්නේ. මේ දහම අපි අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපි මේක එහෙම කරන්න එපා කියනව නෙමෙයි. නමුත් මේ කාරණාවල අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. හැම දෙයක්ම නිස්සරණ ආද්‍යයෙන් කලකිරීමේ නුවණ තියාගෙනයි හැම දෙයක්ම ඇසුරු කළ යුත්තේ මේ පින්තුණුත් අපි හොඳ ලස්සනට ගෙයක් දොරක් හදලා මල් වවල හරි ලස්සනට තිබුණොත් ඒකෙන් සතුටු වෙන්නේ අපේ මෙහිත නේද? අපේ හිත සතුටු වෙලා ඒ තුල ඇලෙනවා කියලා කියන්නේ මේ තුල ලෝකයේ තුල ආදීනවක් පෙන්වන්න දෙන්නේ නැහැ අපි අපිටම. ලෝකෙ තුල කලකිරේ ලෝකෙට කලකිරෙන්න දෙන්නේ නැහැ අපි අපිටම. නිදීමට විමුක්තියක් හොයන්න ඉඩ දෙන්නේ නැහැ අපි අපිටම. හරියට තමන්ගේ බෙල්ල කපා ගන්න කෙනෙක් තමන්ම දැලි පිහිය ගානවනම් දහමක් නැති කෙනෙකුට හම්බෙන බාහිර දේ අන්න ඒ වගේ. හැම වෙලාවෙම ඒ ස්වභාවය මතක තියාගෙන ජීවිතය අසුරවන්නට ඕනේ. ඉතින් මම මේ ටිකෙන් මතක් කළේ පින්වතුනි සසර බොහෝ අපි දුක් විඳාය ඒ කොච්චර දුක් විඳත් ඒ දුක නැති කරන මාවත සද්ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා බොහෝ සෙයින් පහළ වෙන්නට ඇති. ඒත් ඒකම බුද්ධ ශාසනයක්වත් අපිට ආදරෙන් ඇසුරු කරන්නට බැරි වුණා. ඇසුරු කළේ නැහැ. ඒ නිසායි අද අපි හැම කෙනෙකුම මේ සසර තුල ඉන්නේ. ඉතින් මම මේ ටික මුලින් මතක් කළේ අපිට අපේ ජීවිතවල පවතින දුක්ඛදායක ස්වභාවයේ යම් මට්ටමකට හෝ තේරුණොත් තමයි තුනුරුවන්ගේ වටිනාකම තේරෙන්නේ. එහෙම නැතිනම් තුනුරුවන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. යම්කිසි දෙකලවරක් තියෙනවා නම් එහා පැත්තේ කෙලවර දුක්සහගත වුණොත් අපි අනිත් පැත්තේ කෙලවරට දුවනවා. ඒ පැත්තේ කෙලවර දුක්සහගත වුණොත් අපි අනිත් පැත්තට දුවනවා. මේ දෙපැත්තම දුක්සහගත වුණොත් තමයි අපි මැදින් පැනලා යන්න තැනක් තියනවද කියලා හොයන්නේ. එහෙම නැත්නම් අපි කවදාවත් එහෙම හොයන්නේ නැහැ. එහෙම හොයන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ලෝකය කියන එක දුක තුලයි පිහිටලා තියෙන්නේ. ලෝකය කියන එක දුකයි අපි දුකයි පරිහරණය කරන්නේ. දුක තුලයි වාසය කරන්න කියලා යම් කෙනෙකුට තේරුනොත් යුනුයි දුකෙන් මිදෙන්න මගක් හොයන්නේ. එහෙම නැතිනම් එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අද අපිට ඇයි මේ ධහමට උත්සාහය යෙදෙන්නේ නැත්තේ? මේ ධහමේ උත්සාහය වටිනාකම තේරෙනව අඩු යයි අපිට. ඒකේ අවශ්‍යතාවය තේරෙලා නැහැ අපිට. අපි මෙහෙම කිව්වොත් ඔළුවේ කැක්කුමක් හැදුනොත් පැනඩෝල් දෙකක් ගත්තාම හරි කියන තැනකින් තීන්දුව తీරන තියෙන අපිට නිවන හොයන්න ඕනේ වෙනවද? ඕනේ නැහනේ. අවශ්‍යද? නැහැ. පැනඩෝල් දෙකක් ගත්තා නම් හරිය ප්‍රශ්නේ විසඳිලා. බඩගින්න ඇති වුණොත් කෑවනම් හරි කියලා උත්තරයක් තියෙන කෙනාට ආපහු මේ දුක නැති කරන්න මගක් හොයන්න ඕනේද? ඕනේ නේද? ඉඳගෙන ඉන්න අපිට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වුණොත් හිත ගන්නවා කියන තැනකින් උත්තරයක් තියෙන නිසා නිවන හොයන්න ඕන වෙනවද? ඕන වෙන්නේ නැහැ. ওই තැනින් නේද අපි ඔක්කොම නතර වෙලා තියෙන්නේ. ওই හින්දා නේද අපිට දුක කියන කෙච්චරම ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම නිවන් දකින්න ඕනේ කියලා තේරලත් නැහැ. දැන් අද අද මේ මේ මිදෙන්න තැනක් නෑමයි කියලා දැක්කොත් ඒක අනිවාර්යෙන් අපි කරනවානේ. ඒ මට්ටමට අපේ ජීවිතේ තේරිලා නැහැ. ඒ ටික තේරුම් කරගන්න තමයි මේ බුද්ධ උත්පාද කාලෙක හම්බ වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු. මෙන්න මේ ස්වභාවය මං කිව්වේ ඒකයි එක පැත්තක් දුකයි කියලා දැක්කොත් අපිට සැපයි කියලා පැත්තක් තියෙනවා නම් ඒ පැත්තට දුවනවා මිසක නැදින් පයින්නෝ දෙක පාටම අපි නෑ අය අනිත් පැත්ත දුකයි කියලා පේනකොට එහා පැත්ත සැපයි කියලා පේනකොට ඒ පැත්තට දුවනවා මිසක වෙන උත්තර ඕනේද අපිට? නෑ. බැරි වෙලා දෙපැත්තම දුක වුණොත් එදාට නම් ටිකක් හොයනවා අපි මැදින් පැනලා යන්න තැනක් තියනවාද කියන එක. නේද? අපි ඕක මේ ඉන්න ඉරියව්වෙම ගමු ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වුණොත් අපිට සැපයි කියලා පේනකොට අපි සැපයි කියලා පේන ඉරියව්ව ගන්නවා මිසක නිවනක් එහෙම හොයනවද? හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව සැපයි කියලා පේනවා නම් අපි ඒ ඉරියව්ව ගන්නවා මිසක වෙන මැදින් යමක් හොයනවද? යම් කිසි කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්වයි හිටගෙන ඉන්න ඉරියව්ව දෙකම දුකක් කියලා තේරුණොත් අන්න එදාට නම් ප්‍රශ්නයක්. කියනවා. එහෙනම් කොහොමද මේකෙන් මිදෙන්නේ? බඩගින්න දුකක් එකට කෑවහම සැපයි. හොඳයි කියන උත්තර තියෙන අපි කෑම කරනවා. කෙනෙකුට උත්තරයක් આવොත් නුවණක් આવොත් බඩගින්න දුකයි. ඒ දුකට ප්‍රතිකර්ම කරනවා කියන එකක් දුක. දැන් ඒක බඩේ තියෙන එක දුකක් නේ ඊට පස්සේ. ඒක අයින් කරගන්න එහෙම බැරි වුණොත් සැපක්ද ඒක? දුකක්. ඒ කියන්නේ එක දුකකට කරන ප්‍රතිකර්මය තව දුකක ආරම්භය කියලා අපි දැක්කොත් ඒක සැප නෙමෙයි තව දුකක ආරම්භය නේද කියලා දැක්කොත් දැන් ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකයි නම් අපි හිටගත්තා කියලා කියන්නේ හිටගත් දුකේ ආරම්භය නෙමෙයිද බඩගින්න කියන දුකට ප්‍රතිකර්මයක් කරනවා කියනකොට දැන් ඒක කුසේ තියෙනවා කියන කාරණාවේ ආරම්භය ඒ දුකේ ආරම්භය නෙමෙයිද? එතකොට නුවණින් බැලුවාම බුදුරජාණන් වහන්සේගේ දහම දිහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකයේම දුක මත පිහිටලා තියෙනවා කියලා. නමුත් රළු රළු දුකට සාපේක්ෂව පොඩි පොඩි දුක සැප හැටියට දකින්න අපි හුරු වෙලා මිසක රළු රළු දුකට සාපේක්ෂව සියුම් සියුම් දුක සැප හැටියට දකින්න හුරු වෙලා මිසක යථාර්ථ වශයෙන් ගත්තාම හැමතැනකම දුකමයි තිබිලා තියෙන්නේ අපිට නුවණක් යම් කලක ආවොත් දුක විතරක් නෙමෙයි සැපද දුකයි කියලා අන්න එදාටයි අපි විමුක්තිය මාවතක් හොයන්නේ. ඉතින් මෙන්න මේ නුවණ එන්නේ මේ නුවණ ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා අන්නේ මාර්ගය ප්‍රතිපදාව දැනගෙන ඒ අනුව හැසිරෙන කෙනාටයි. එයාට විතරයි ලෝකයා විඳින සැපද දුකක් නේද කියන තැන දැකලා ලෝකේ කලකිරලා නොඇලිලා ලෝකෙන් මිදෙනවා කියන තැනට එන්නේ. තාම මම කිව්වේ ඕගොල්ලන්ට සැපද දුකක් කියලා දකින්න කියන එක නෙමෙයි. මෙහෙන් දකින්න බෑ ඒක. නමුත් අපි නොදක්කට ඇත්ත ඒක. ඒ කාරණාව දැකලාමයි කවදා හරි දවසක අපි දුකෙන් මිදෙනවා නම් මිදෙන්නේ. ඒ ලෝකේ සැපයි කියන දේද දුකයි කියන කාරණාව දකින්න තැනට යන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ගැන අපි ඉගෙන ගන්නට ඕනේ දැනගන්නට ඕනේ ඒ ඉගෙන ගන්න දැනගන්න අපිට හම් වෙන්නේ මේ වගේ බුද්ධෝත්පාද කාලෙක විතරයි ඒ හින්දා මං නැවතත් මතක් කරනවා පින්වතුනි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උභේන මිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගාති උභේන මිදං මරණමේව දෙපසින්ම මරණයමයි නාමරණම් පච්චාවාපුරේවා නොමරීමක් පෙරවත් පසුවත් නැහැ. පටිපජ්‍යත දහමේ හැසිරෙන්න මා විනාශත විනාශ වෙන්න එපා කනෝවා මා උපජ්ජගාති මේ සන සම්පත්තිය අත්හැර ගන්න එපා කියලා පෙන්වනවා. මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙනවා. දෙපැත්තෙම මරණය තියෙනවා. නොමරුණු බවක් පෙර තිබුණත් නෙමෙයි ඉදිරියේ තියෙනවත් නෙමෙයි. ඒ හින්දා මේ දහමේ හැසිරෙන්න මේ අවස්ථාව අත්හැර ගන්න එපා කියලා පෙන්වනවා. ඉතින් මම මේ ජීවිතයක ඇති ස්වභාවය ගැන ඉස්සෙල්ලා මතක් කරන්නේ එහෙම කළාමයි මේ දහමේ වටිනාකම අපිට එන්නේ. ඒ කියන්නේ අපි කියමු බුදුබණ අහන්නට ඕනේ, ධර්මය අහන්නට ඕනේ, හොඳට අහලා හිතේ ධාරණය කරගෙන ධහම හැසිරෙන්න ඕනේ කියලා අපි කිව්වොත්. ඇයි අපි හැසිරෙන්නේ ධහමේ? ඇයි මේ කියන ධහම අපි ඇසිය යුත්තේ? ඇයි මේ ධහම අවබෝධ කරගත යුත්තේ? හොඳයි අවබෝධ කර නොගත්තොත් ඇති ආදීනව මොනවද? හොඳයි අවබෝධ කරගත්තොත් ඇති වටිනාකම යහපත මොකද්ද? මෙන්න මේ ටික අපි දැනගන්නට ඕන. ඒ ටික පෙන්වන්නයි මම මේ කතා කළේ. කවුරු හරි කියනවා නම් නිතරම භාවනා කරන්න. මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා අපිට තව ප්‍රශ්නයක් තියෙන ඉතුරු වෙලා. ඇයි මම ධර්ම බණ ඇයි මම ධර්මය අවබෝධ කරගන්නේ? මොකටද? මොනවා හරි දෙයක් කරන්නේ අපි නිකන් නෙමෙයි අර්ථයක් දැකලානේ කළ යුත්තේ. භූමි කර්මාන්තයක් හරි කළා නම් මෙහෙම කළාම මේ අස්වැන්න ලැබෙනවා කියලා දන්න හින්දානේ කරන්නේ නේද? හොඳයි අපි ධහමක හැසිරෙනවා නම් හැසිරෙන්න ඕනේ අර්ථය කියන එක දැනගෙනමයි මේ ධහමේ හැසිරුණොත් මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපිට ලැබෙන ආනිසංස ටික මෙන්න මේක. මේ ධර්මයේ හැසිරුනේ නැත්තම් ලැබෙන ආදීනව ටික මෙන්න මේ ටික කියන කාරණාව අනිවාර්යයෙන්ම අපි දැනගෙන තියෙන්නට ඕනේ. එහෙම දැනගත්තොත් පිටිපස්සෙන් ඉඳන් කවුරුවත් තල්ලු කරන්න ඕන යන්න යන්න බනහන්න කියලා. අපිම යන්නේ ඇයි? අපිටම පේනවනම් අපිටම තේරෙනවනම් ධර්මයක් අවබෝධ නොවුනොත් මෙන්න මේ ආදීනව ටික විඳින්න වෙනවා. ධර්මයක් අවබෝධ වුණොත් නැත්තම් මේ කියන දහම තේරුණොත් වැටහුණොත් මෙන්න මෙහෙම යහපතක් වෙනවා කියලා. අපි මේ සඳහා යොමු වෙනවා. අපිට යම් පාඩුවක් වෙනවා නම් යම් තැනකට ගිහිල්ලා අපි යනවද? අපිටම පේනවනම් මෙතෙන්ට පාඩුවක් වෙනවා කියලා. අපිටම පේනවනම් මෙන්න මෙතෙන්ට ගියොත් විශාල ලාභයක් වෙනවා කියලා නොයා ඉන්නවද? තල්ලු කරන්න ඕනේද? වාහනයක් ඇමිලන්න විශාල සල්ලි මලු මලු දිනව අතන මහා විශාල ලාභයක් කියලා තේරුණා. අනේ මේ යන්නකො ගිහිල්ලා ගන්නකො කියලා තල්ලු කරන්න වේද ඔයගොල්ලන්ට? නැත්තම් මැණික් බෙදනවා කියලා කිව්වොත් තල්ලු කරන්න වේද? ඕනේ නේද? තල්ලු කරගෙන යයි අපිවත් නේද? අනිත් කට්ටියව තල්ලු කරගෙන යයි මිසක ඒ වගේ මේ ධහමේ ස්වභාවයත් එහෙමයි. මේ ධහම හරියට තේරුණොත් තේරෙන කෙනාව ඉදිරියට තල්ලු කරන්න ඕනේ එයා යනවා. අපි බලමු මේ ධහම අවබෝධ කර නොගත්තාම තියෙන ආදීනෝ ටික මොකද්ද? අවබෝධ කරගත්තාම නැත්තම් සම්මා දිට්ඨි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධ කරගන්න කියලා මොකද සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්න මේ ඇත්ත ඇති හැටි දැකීම අවබෝධ කරගන්න ඕනේ සම්මා දිට්ඨිය අවබෝධ කරගන්නට ඕනේ මේ ඇත්ත ඇති හැටි අවබෝධ කර නොගත්තාම තියෙන ආදීනව ටික මොකද්ද කියලා අපි බලමු පොඩ්ඩක් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ඇත්ත ඇති හැටිය නොදකිනවා නම් ඇත්ත ඇති හැටිය නොදකින එකේ ආදීනව තමයි ඉබේම තියනවා වැරදිවට දකිනවා කියන දෘෂ්ටිය අදහස ඉබේම තව පැත්තකින් ගත්තාම හටගත් ධර්මය නිරුද්ධ වෙනවා කියන කාරණාව ඇත්තනම් ඒ කාරණාව නොදැක්කොත් හටගත් ධර්මයේ තියෙනවා කියන කාරණාව අපිට ළඟ සිටිනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා දැක්කේ නැත්නම් ඇති වෙච්ච දේ තියෙනවා කියලා පේනවා කියන එක වළක්වන්න පුළුවන්ද? හටගත්ත දේ ඒක යංකින්ච සමුදේ ධම්මං සම්බන්ත නිරෝධ ධම්ම සම්මා දිට්ඨියට පෙන්වනවා. නිකන් නෙමෙයි සම්මා දිට්ඨිය පෙන්වන්නේ. විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදේ. කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති දහම් නැත කියලා පෙන්වන්නේ මොකද්ද? යංකින්ච සමුදේ ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නව නම් සියල්ල හේතු නැති වෙනු නැති වෙනවා කියලා දකින්න ඕනේ. එහෙනම් යමක් හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනවා කියලා යම් තැනක දකින්නවා නම් දකින්න ඕනේ නම් ඇයි ඔය දැකීම අපි ගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ආදීනව ටික යම් කිසි කෙනෙකුට හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දැක්කේ නැත්නම් ඒ නොදැකීමේ ආදීනව තමයි හටගත් දේ ඇති බවට එළඹ සිටින්නේ මනකට. හටගත් දේ ඇති බවට එළඹ සිටිනකොට ඒකේ තියෙන ආදීනව තමයි මොකද්ද? ඒ දේවල් ඇති බවට හම්බෙන දේ තුල කලකිරෙන්නේ නැහැ. නිත්‍ය බව තුල අපි ඒක ඒක කලකිරෙන්නේ නැහැ. කල නොකිරෙන එකේ දෝෂය මොකද්ද? ඒ දේ ඇලෙනවා. ඇලෙන එකේ දෝෂය මොකද්ද? බැඳෙනවා. බැඳෙන එකේ දෝෂය මොකද්ද? මිදෙන්නේ නැහැ. මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසුනේ මිදෙන්නේ. ඔන්න හොඳට බලන්න ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදීම කියන එක කවදාවත් ගන්න බෑ. කවදාවත් මිදීම කියන එක ගන්න බෑ. නොඇලුනොත් මිදෙනවා කියන ධර්මතාවයයි වෙන්නේ. ඇලෙන්නේ නැතුව හිටියොත් මිදෙනවා කියන එක වෙන්නේ ඉබේම මිසක මිදෙනවා කියන එක ගන්න බෑ. ඇලෙන්නේ නැහැ ලෝකෙට ඇලෙන්නේ නැතුව ඉන්නවා තණ්හා කරන්නේ නැතුව ඉන්නවා කියන එක කවදාවත් ගන්න බෑ. කල කිරුණොත් ඇලෙන්නේ නැහැ කියන ධර්මතාවය වෙනවා. කල නොකිරෙනවා නම් කල කිරෙනවා නම් නැලෙනවා. එහෙනම් කල නොකිරුණොත් මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලෙනවා කියන එක නවත්තන්න බෑ මොකේද? දුකෙන් නොමිදීම නවත්තන්න බෑ දුකේ ඇලෙන තාක් දුකේ ඇලෙන එක නවත්තන්න බෑ දුකේ කලකිරෙන්නේ නැති තාක් දුකේ කලකිරෙන එක නවත්තන්න බෑ මොකද්ද ඇත්ත ඇති හැටිය දකින තාක් හටගත් දේ නිරුද්ධයි කියලා නොදකිනකොට දුකේ කලකිරෙන්නේ නැහැ කලකිරෙන්නේ නැති වුනහම ඇලෙනවා ඇලුනහම බැඳෙනවා බැඳුනහම මිදෙන්නේ අපි ඕක පෙලක් දකින්න එපා අපි අපේ ජීවිතයෙන් දකින්න හදමු ඕගොල්ලෝ ඇහෙන් රූපයක් දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා දකින්නවද බුදුරජාන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි අදහන්න එපා ඕගොල්ලෝ ඕගොල්ලෝ ගැනම බලන්න ඇහෙන් රූපයක් දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ නැති වෙනවා කියලා ඔයගොල්ලෝ දකින්නවද? නෑ. ඒ නොදකින එක නිසා දැකපු දේ තියෙනවා කියන එක ඉබේම තමන්ගේ මනසේ එළඹිලා තියෙනව නෙමෙයිද? තමන් දැන් මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේ සත්‍යයක් දැන් අපි හොයන්නේ. දැකපු දේ තියෙනවා කියන එක එළඹ සිටිනව නෙමෙයිද? තියෙන දේ නැවත නැවත හොයාගෙන යනවා මිසක ඒකේ අපි කලකිරලා තියනවද? හොඳයි ඒ කියන දෙයට හටගත් දේ නැති වෙනවා කියලා නොදකිනකොට ඇති බව හම්බ වෙනවා ඇති බව නිසා මොකද වෙන්නේ අපි කලකිරෙන්නේ නැහැ දැන් මේ දැකපු අහපු තියනවා කියලා පෙනෙන දේවල් වල අපි කලකිරලාද ඉන්නේ අපිට දෙමව්පිය සහෝදරය ඥාති හිතේසින් ලෙඩක් වුණාම මැරුණාම ඒ මොහොතට කලකිරීමක් ඇති වෙයි. ඒ කලකිරීම නෙමෙයි මේ. ඒ කලකිරීම නෙමෙයි මේ. යම් තැනක කලකිරුණා නම් ඒකේ නොයැලෙන්නටම ඕනේ. අපි ඒ දේවල් වල කලකිරුණාට අනිත් දැකපු අහපු දේවල් වල කලකිරලා හැම දෙයකම කලකිරලා දින්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? කලකිරලා නැතිනම් අපි මේ දේවල් වල ඇලෙනව නේද? කොහොමද ඇලෙන්නේ? මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ ගෙදර, මේ මගේ රස්සාව, මේ මගේ වාහනේ, මේ දේවල් මගේ මගේ මගේ කියලා ඇලිලා නැද්ද? දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි තමන්ව දකින්න. තමන්ට මෙහෙම වෙලා තියෙනවද කියන්නේ. තමන්ගේ හිත කැමති වෙච්ච දේවල් ওই තුල නැද්ද? තියෙනවනේ. ඒ ඇලිලා කියන්නේ ඒක. ඇලීමෙන් මොකද වෙන්නේ බැඳෙනවා. දැන් තමන්ව බැඳිලා තියෙන්නේ. අපි දන්නවා සුනකයෙක්ව හරි අලියෙක්ව හරි ගවයෙක්ව හරි කණුවක ටැඹක බැඳහම ඒ සතාට කැමති විදිහකට හිතුණු විදිහකට හිතුණු තැනක යන්න පුළුවන්ද? ඇයි බැරි? බැඳලා හින්දා. දැන් මේ පින්වතුන්ට කැමති තැනක හිතුණු තැනක හිතුව විදිහකට යන්න පුළුවන්ද? ඇයි බැඳලා. අපි හිතාගෙන ඉන්නේ මේ දරුවට ආදරෙයි. මේ මේ මේක මනුස්ස දහම කියලා. මනුස්ස දහම වේවා මනුස්ස දහම මොන කරුණක් කියන අපි සාධාරණීකරණය කරන්න හැදුවත් ඇත්තනම් බැම්මක් නේද? යන්න බැරි බවක් තියෙනවනේ. ඔයගලන්ට පුළුවන්ද ආරණ්‍යට ගිහිල්ලා බණ භාවනා කරන්න මහාන වෙන්න පුළුවන්ද? ඇයි බැරි? බැඳිලා. යකඩ දන් වලක් නම් කියතකින් හෝ කපන්න පුළුවන් වෙයි. ලණුවක්කින් බැඳපු බැම්මක් කපන්න පුළුවන්. ඒ බැම්ම බැම්මක් එහෙම නෙමෙයි. දැන් මේක කියතකින්වත් පිහියකින්වත් මන්නකින්වත් කපන්න එහෙම අල්ලලා පුළුවන්ද? ඊටාම සියුම් බැම්ම. බුදුරජාණන් වහන්සේ බැම්මට හොඳ උපමාවක් පෙන්නනවා. මහණෙනි මම පෙරවුවක් කියමි කියලා මහණෙනි මේ පෙර අතීතයේදී මේ දෙවියොත් අසුරයොත් හා යුද්ධයක් ඇති වුණා. දෙවියොත් අසුරයොත් අතර යුද්ධයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී අසුර අසුරයන්ගේ රාජ්‍යරුව වේපචිත්ති අසුරේන්ද්‍රයා කියනවා අසුර පිරිසට මේ යුද්ධයෙන් යම් වෙලාවක අසුරය දිනුවොත් සක්‍ර දෙවියන්ව පස්බැම්මකින් බැඳලා අරගෙන එන්න කියලා. පස්බැම්මක කියන්නේ අපි කියන්නේ අර කකුල් දෙකයි අතුයි ඔක්කොම හතරම එකට එකතු කරලා ඔළුවත් එකට එකතු කරලා අර කුදලනවා කියලා කියන්නේ. ඒ විදිහට බැඳගෙන එන්න කියලා. ඊට සක්‍ර දෙවියෝ කියනවා දේව පිරිසට මේ යුද්ධයෙන් යම් කිසි වෙලාවකදී දෙවියෝ දිනුවොත් අසුරු රජ වේපචිත්ති අසුරේන්ද්‍රයව හිස පස්වෙනි කොට ඇති බැම්මෙන් බැඳගෙන මංගාවට ගියද කියලා. යුද්ධ පටන් ගත්තා මේ යුද්ධෙන් දෙවියෝ දිනුවා. දිනුවාම දෙවියෝ මොකද කරන්නේ වේපචිත්ති අසුරේන්ද්‍රයව අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි මේ පහම එකට තිහිටින විදිහට බැඳලා උදලගෙන සක්‍ර දෙවියෝ ගාවට ගෙන සක්‍ර දෙවියෝ කියනවා අසුරේන්ද්‍රයට මෙන්න මෙහෙම. ඔබ දැන් හිතුවොත් අසුරේන්ද්‍රය අසුරයෝ ඒකාන්තයෙන් අයහපත්. අසුරයෝ නරකයි. මේ දෙවියෝ බොහොම දැහැමි දෙවියෝ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා ඔබ හිතුවොත් මේ හිතීමත් සමගම ඔය පස් බැම්මේ මිදිලා මේ බැඳුම් වලින් මිදිලා දිව්‍ය සම්පත්තියෙන් ආඩ්‍ය වෙච්ච දිව්‍ය සම්පත්ති විඳින Tamanට Tamanව දකින්න පුළුවන්. ඉතින් දෙවියෝ වැරදි, දෙවියෝ දුෂ්ටයි, දෙවියෝ හොඳ නැහැ, අසුරයෝ හොඳයි කියලා හිතුනොත් ඒ හිතෙන හිතුනොත් ඔබට ওই බැඳුම් සහිතවම පෙනේ. කියලා මේ බැම්ම කොච්චර සිවුම්ද කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ සිතින් මාත්‍රයකින් ලෙහෙන බැඳුමක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දැම්ම එච්චරට සියුම් එතකදුවත් මහණෙනි මම මේ තෘෂ්ණා නැමැති දැම්ම ඊට සියුම්යයි කියන කියලා අර දැම්ම අර සිතුවිල්ලත් එක්කම ලෙහෙනවා දිව්‍ය ශ්‍රේෂ්ඨයි දිව්‍ය හොඳයි කියලා හිතුණු ගමම දැම්ම ලෙහෙනවා ඉබේම අසුරය හොඳයි දෙවිය හොඳ නැහැ කියලා හිතුනොත් දැම්ම එහෙමම තද වෙනවා. එතකොට සිතුවිල්ලකින් තමයි මේකේ ගැටේ ලෙහෙන්නේ. එතකොට එච්චරට සියුම් මේ බැම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානි මේ තෘෂ්ණා නැමැති බැම්ම ඊට සියුම්. එහෙනම් දැන් අපිට හිතූ තැනක හිතූ වෙලාවට යන්න බැයි නම් මොකද මේ වෙලා තියෙන්නේ? බැඳිලා. දැන් බැඳිලා හින්දා කනුවක නම් බැඳේ බැඳලා තියෙන කනුව වටාම ඉඳ වෙනව නේද? දැන් ඉතින් ගෙවල් දොරවල් දුව පුතා දරුවෝ කියලා දැන් මේව දාලා යන්න බෑනේ. බැඳිලානේ දැන් ඕව එකමයි ඉඳ වෙන්නේ. මේව එක ඉන්නකොට මිදෙන්නේ අපි කොහෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසොලින්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන ඒවා අනිත්‍ය වෙන, ක්ෂය වෙන, වෙනස් වෙන, නැසෙන දේවල්නේ. එහෙනම් දැන් ඉන්න වෙලා තියෙන මොනවා එක්කද අපිට? අපි බැඳිලා තියෙන මොනවද? අනිත්‍යයේ බැඳිලා තියෙන්නේ. දුකේ බැඳිලා තියෙන්නේ. ක්ෂය වෙන භවයේ බැඳිලා තියෙන්නේ. ජරාවේ බැඳිලා තියෙන්නේ. මරණේ අපි යම් කෙනෙකුට ආදරෙයි තයාව කෙනෙක්ව දාලා යන්න බැින යම් රූපයක්ව දාලා යන්න බැින මේ රූපේ ලෙඩ වෙනවද නැද්ද එහෙනම් බැඳලා තියෙන්නේ ලෙඩේ නෙමෙයි රෝගේ නෙමෙයිද බැඳලා තියෙන්නේ? යම් රූපයක් දිරණ ස්වභාවයෙන් යුක්ත නම් ඒ රූපය දාලා යන්න බැයි නම් අපි බැඳලා තියෙන්නේ මහලු භවේ ජරාවේ නෙමෙයිද? යම් රූපයක් නැරෙනවා නම් නැසෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක දාලා යන්න බැයි නම් අපි බැඳලා තියෙන්නේ මරණය නෙමෙයිද? එහෙනම් දැන් මිදිලාද අපි ජාති ජරා මරණයන්ගෙන් මේ බුදුහාමුදුරු දේශනා කළ හින්දා නෙමෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ ඕගොල්ලෝම බලන්න කියලා කියන්නේ. මේක ඇත්තද කියලා බලන්න මේ දහම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ දුක හේතු සහිතයි. හේතු රහිත නැහැ. මේ දුකට හේතුව මොකද්ද? දුකේ බැඳිලා ඉන්නේ හින්දා. දුකේ බැඳුනේ දුකේ ඇලුනේ හින්දා මේ මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා මේව ගන්න හින්දා. එතකොට ඇලුනේ කලකිරුන්නේ නැති හින්දා. කලකිරුන්නේ නැත්තේ ඇත්ත ඇති හැටි නොදකින හින්දා. ඔන්න ඇත්ත ඇති හැටි නොදැකීම සම්මාදිට්ඨිය නැතිකමේ ආදීනව ටික. මුකුත් එපා ඇත්ත ඇති හැටි නොදකින්නවා කියනකොට නතර වෙලා තියෙන කෙලින්ම කොතනද? ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් යුක්තයි කියන ටිකේ නතර වෙලා තියෙනවා. ඒිට මෙහා නතර වීමක් තියෙනවද කොතනකවත්? ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන ධර්මතාවය පුරවන්නේ කලකිරෙන්නේ නැහැ කියන ධර්මතාවය පුරවනවා. කලකිරෙන්නේ නැහැ කියන ධර්මතාවය පුරවන්නේ මොකද්ද? ඇලෙනවා කියන ධර්මතාවය පුරවනවා. යමක ඇලෙන්නේ මොකද්ද පිරෙන්නේ? බැඳෙනවා කියන ධර්මතාවය පුරවනවා. බැඳෙන්නේ නොමිදෙනවා කියන ධර්මතාවය පුරවනවා. මේ ධර්මතාවය නිසා මෙහෙම පටිච්චසම්පන්න බවක් හේතුඵල ධමයක් මේ සිද්ධියක් ජරා මරණ ලෝකයා දුක් විඳින්නේ සහේතුකව ඊට පස්සේ ඔන්න මේ ධර්මය අවබෝධ කර නොගන්නා එකේ ආදීන දැන් අපිම දකින්න ඕනේ අපි තුල ජරා මරණයට කැමති නම් දැන් ඔය S2 ඔය පෙනෙන මිම වෙනස් නොකොට ඕගලන්ට ජරා මරණය මිදෙන්න පුළුවන් වෙයිද? දැන් අපිට හොඳට පේනවා දකින්න දේ තියෙනවා අහන දේ තියෙනවා කියලා හටගත් දේ ඇති බව පෙනෙන අපි අපේ මනසත් පේනවා ජරා මරණ තුල ඉන්නවත් කියලා පේනවා මේකයි මේ සත්‍ය කියන්නේ ආය අදහන්න දෙයක් නැහැ බුදුහාමුදුරුව ඇත්තට මේක කිව්වද නැද්ද ඕන්නේ මේ බුදුරජාන් වහන්සේ ලෝකයේ ඇත්තක් මෙයා කෙනා කෙනාගේ ජීවිතය පෙන්වුවා මිසක බුදුබණ කියලා වෙන 아무තු එකක් කිව්වා හැම නෙමෙයි එහෙනම් දැන් ඔන්න ඇත්ත ඇති හැටි නොදකිනකොට තමන්ට තමන්ම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් බලා ගන්න පුළුවන් මම මෙන්න මෙහෙම කෙනෙක් දැන් කොහොම කෙනෙක්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නොමිදුණු කෙනෙක්. බුදුහාමුදුරු දේශනා කරනවා හටගත් දේ නැති වෙනවා කියලා දැක්කේ නැත්තම් කෙලවර ජරා මරණ දුකෙන් මිදෙලා නැහැ කියන තැනකයි නතර වෙන්නේ කියලා. ඒක ඇත්තද ඕගොල්ලන්ගේ ජීවිතේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි ඇත්තයි නේ. ඊට පස්සේ සම්මා දිට්ඨි ඇත්ත ඇති හිටි දකින්න කියනවා. ඇයි ඇත්ත ඇති හිටි දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ? ඇයි අපි ඒක බැලිය යුත්තේ? හටගත් දේ නැති වෙනවා කියලා දැක්කොත් ඇති බව එළඹ සිටිනවද අපි තුල? හටගත් දේ නැති වෙනවනම් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා පෙනෙන මට්ටමක් තිබුණොත් තියනවා කියන එකක් එනවද? නිත්‍ය බව කියන එකක් නෑ. එතකොට වෙලා තියෙන අනිත්‍ය බව. හටගත් දේ නැති වෙනවා කියනකොට දකින්න මොකද මේ අනිත්‍ය? අනිත්‍ය බව. එහෙම දැක්කොත් එදාට හටගන්න දේ නැති වෙනවා කියලා දැක්කොත් එදාට මේ දුකේ කලකිරෙනවා. කලකිරුණොත් අනිත්‍ය වෙන දේ මේ මගේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා අපි ගන්නෙ නෑ ඇලෙන්නේ ඒ දේවල් වල ඇලෙන්නේ නැත්තම් බැඳෙන්නේ නෑ. දාලා යන්න බැරි දෙයක් යාට නෑ. එහෙම දේවල් නෑනේ හටගෙන නැති වෙනවනේ. මට ගෙදර දාලා යන්න බෑ. එහෙම එකක් නෑ. එයා දකින්න දේ නැති වෙනවනම් ආයේ ගේ කියලා පනව ගන්න දෙයක් නෑ. ඇලෙන්න දෙයක් නැහැ. ඇලුණු ඇලෙන්න දෙයක් නැත්තම් බැඳෙන්නේ නැහැ. දාලා යන්න දෙයක් නැහැ. බැඳින් නැති වුණොත් මොකද වෙන්නේ? මෙදෙනවා. බැඳුනේ නැත්නම් මොකේද යා? ජාතිය ස්වභාව කොට ඇති රූපේ මගේ කියලා ගත්තේ නැහැ. ජරාව ස්වභාව කොට ඇති රූපේ මගේ කියලා ගත්තේ නැහැ. ලෙඩවීම ස්වභාව කොට ඇති මරණය ස්වභාව ඇතිදේ මගේ කියලා ගත්තේ නැහැ. ඒ හින්දා ඒකෙ මිදිලා. යම්කිසි කෙනෙක් ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් මිදෙන්න නම් එයා ජරා මරණ ධර්මයන්ගේ නොබැඳිච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ජරා මරණ ධර්මයන්ගේ යමෙක් නොබැඳෙන්නට නම් එයා නොඇලුණු කෙනෙක් වෙන්නට ඕනේ. මේ දේවල් මගේ මගේ කියලා නොගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඒ ධර්මය මගේ මගේ කියලා නොගන්නට නම් කලකිරෙන කෙනෙක් වෙන්නට ඕනේ. කලකිරෙන්නට නම් ඇත්ත ඇති හැටිය දකින්න කෙනෙක් වෙන්නට ඕනේ. ඔන්න දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආනිසංස ටික දැකලා. අජරාමර වෙන්න පුළුවන් සම්මා දිට්ඨිය තිබුණා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවනටයි කිය යුතුයි. ඇයි කියේ? සම්මා දිට්ඨිය කියන්නේ නිවනට කියලා කියන්නේ. සම්මා දිට්ඨිය තියෙනවා ඇත්ත ඇති හැටි දකින්නවා කියන ධර්මතාවය පිරෙන්නේ නතර වෙලා තියෙන කොතනින්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස මොකද්ද? සම්භවන්ති. එහෙම නිරුද්ධන්ති කියන තැන. ජරා මරණ දුක නිරුද්ධයි කියන තැන සාත් කරලා නතර වෙනවා මිසක ඒක මෙහා ධර්මයක් නෑ. ඔන්න දැන් හොඳට දන්නවා කෙනා ඇත්ත ඇති හැටිය දැක්කොත් ඇත්ත ඇති හැටිය දැක්කොත් දැනගත්තට නෙවෙයි මේ කියන්නේ ඇත්ත ඇති හැටිය දැක්කොත් කියන තැන. ඇත්ත ඇති හැටිය දැක්කොත් මෙන්න මේ ඇත්ත ඇති හැටිය දැකීමේ ආනිසංස ටික මේකයි කියලා තමන්ගේ ජීවිතයෙන් දකිනවා. ඒක තමන්ගේ ජීවිතයෙන් දකින්න හේතුව ඇත්ත ඇති හැටිය නොදකිනකොට අනිත්‍ය නොදකිනකොට හටගත් දේ නැති වෙන බව නොදකිනකොට ජරා මරණයන්ගෙන් යුක්ත වූ තමව පේනවා ඉබේම. එහෙනම් යාට ඉබේමයි අනිත් පැත්ත තේරෙන්නේ. හටගත් දේ තියෙනවා කියලා එළඹ සිටියෝ ජරා මරණ හම්බ වෙනවා නම් හටගත් දේ නැති වෙනවා කියලා එළඹ සිටියෝ ජරා මරණ නැති වෙනවා කියන එකට Tamanට ඉබේමයි නෝනේ. තේරෙනවද? මේ දෙපැත්ත හටගත් දේ තියෙනවා කියලා තේරෙන මනසට ජරා මරණ දුක එනවනම් හටගත් දේ නිරුද්ධයි කියන මනසට ජරා මරණ දුක එනවද? එහෙනම් අනිත් පැත්තට යනවා. හටගත් දේ නැති වෙනවා කියලා දැක්කොත් ජරා මරණ නැති වෙනවා කියලා දකිනවා. එහෙනම් සම්මා දිට්ඨිය ඇති භවයේ ආනිසංස ටික දන්නවා. සම්මා දිට්ඨිය නැති භවයේ ආදීනෝ ටික දන්නවා. මෙන්න මේ නිසයි සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ හිඳයි බනහන්නේ. ඒ හිඳයි ධර්මයේ යෙදෙන්නේ. මොකද මේ ධර්මය ඇහිීමෙන් මේ ධර්මයේ යෙදීමෙන් මෙන්න මේ වගේ ආනිසංස මේ වගේ දැකීමක් ඇති කරගන්න පුළුවන් මේ දැකීම නිසා මෙහෙම යහපතක් ලැබෙනවා කියලා දන්න. ඔන්න ওই ටික ජීවිතෙන් දකින්න කෙනාට තල්ලු කරන්න ඕනේ නැහැ. එයා යනවා. දැන් අපි ටිකක් බලමු සම්මා දිට්ඨිය කියන එක හරියටම අපි ගත යුත්තේ කොහොමද? මොකද්ද කියලා. අපි කිව්වා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම සියල්ල හේතු නැති නැති කියලා. මේ යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ මොකක්ද? එහෙනම් අතීත හේතු නිසා හටගත්ත දේ තියෙනවා නම් අතීත හේතු නැති වෙනකොටම නැති වෙනවා. වර්තමානයේ යම් හේතුවක් නිසා හටගත් දෙයක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. අනාගත හේතු හැදිලා නැත්තම් තාම ඉපදිලා නැහැ. අනාගතයට හේතු ගැටුණු තුනේ හටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔන්න මේකෙන් හොඳ අර්ථයක් අපිට ලැබෙනවා මේ හේතුඵල ධර්ම දකිනකොට අතීත ධර්මිය නිරුද්ධ වෙලා අතීත හේතු ටිකක් නිසා හටගත්තු දෙයක් යකඩ කැල දෙකක් එකට ගැටෙනකොට සද්දයක් හටගත්තොත් මේ සද්දේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බව මිසක තිබෙන්නේද තිබිය හැකි බවක්ද නැහැ නේද ඒකට. ඒ වගේ යම් චිත්තජෛසික ධර්මයක් උපන්නොත් එහෙම නැත්නම් යම් රූපයක් පෙනෙන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් යම් වස්තුවක් පෙනෙනවා නම් ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නැති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධහම ගැන නුවණ තියෙන හින්දා දේශනා කරනවා අතීත ධර්මයේ නිරුද්ධ වෙලා දැන් මේ සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකිනවා. නිවැරදිම දැකීම මේ පෙන්වන බුදුරජාණන් වහන්සේ මහන්නේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතේ තාම ඉපදිලා නැහැ. වර්තමානයේ හටගන්න යමක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනකොට මේ දේ නැති වෙනවා. ඔන්න සම්මාදිට්ඨිය කියන එක පෙන්වනවා. තේරෙනවද? සම්මාදිට්ඨිය හැටියට පෙන්වන්නේ මොකද්ද මේ හේතුඵල ධහම පෙන්නකොට යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දර්ශනය හරියට ඉගෙන ගත්තාම ලැබෙන උත්තරය මොකද්ද? එහෙනම් අතීතයේ හේතු ගැටුණු හේතු ගැටුණු නිසා හටගත්ත දෙයක් තියෙනවා හේතු නැතිව නැති වෙලා යනවා. අතීත හේතු නිසා දැන් මේ වර්තමානයේ කියන එකේ ඵලයක් එන්නේ නැහැ. වර්තමානයේක ඵලයට වර්තමාන හේතුවක් තියෙනවා. මේකට මෙහෙම පරයයක් තියෙනවා. ඒ කියන්නේ යම් ඵලයකට ආසන්න හේතුව ආසන්න හේතුවට ආසන්න හේතුව මූල හේතුව මූල හේතුවට මූල හේතුව කියලා පర్యాయ ක්‍රමයක් තියෙනවා. වර්තමානයේ අපි කියමු වේදනාව නැමැති ඵලයක් තියෙනවා නම් මේ ඵලයට ආසන්න හේතුවක් තියෙන ස්පර්ශය. ආසන්න හේතුවට හේතුවක් තියෙනවා සලායතන. මූල හේතුවක් තියෙනවා මොකක්ද? අවිද්‍යාව. මූල හේතුවක් තියෙනවා අවිද්‍යාව. නැත්නම් මූල හේතුව මූල හේතුවක් තියෙනවා තණ්හාව. නෑ එකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මූල හේතුව නිසා ආසන්න හේතු ටික හැදෙනවා ආසන්න හේතු ටික නිසායි ඵලයක් හැදෙන්නේ හැම වෙලාවෙම. කෙලින්ම මූල හේතුවෙන් ඵලයක් හැදෙන්නේ අවිද්‍යා සංකාරය නැමති එකෙන් කෙලින්ම ස්පර්ශයක් වෙනවද? වෙන්නේ මූල හේතුයෙන් ආසන්න හේතුව හදනවා කියන වර්තමාන හේතුවක් අන්න අතීත හේතුයෙන් වර්තමාන හේතුවක් හදලා වර්තමාන හේතුව නිසා ස්පර්ශ විපාකයක් හම්බෙන්නේ වෙලාවට එතකොට හැම වෙලාවෙම අතීත ධර්මයේ නිරුද්ධ වෙලා අනාගත ධර්මයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකුනේ ලෝකෙ පවතින නිසා අතීතයේ දැකපු අහපු දැනුණු දැනගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා අනාගතයේ දකින අහන දැනෙන දැනගන්න දේවල් ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ සම්මා දිට්ඨිය මේ ඇත්ත දකින්ද මෙන්න මේ ටික අවබෝධ කරගන්න ඕ ඔය ටික අතීතයේ නිරුද්ධ වෙච්ච අනාගතයේ ඉපදුණු නැති බව වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ ඇත්ත තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකේ පවතින ඇත්තක්. සම්මා දිට්ඨි. මෙන්න මේක තමයි නිවැරදිම දැක්ක දැක්ම. දැන් අපිට සද්ධාව තියෙන්න ඕනේ කියලා කියන්නේ මෙන්න මෙතන. බුදුහාමුදුරෝ දේශනා කරන අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදවන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. බුදුහාමුදුරු ඇත්තයි කියලා දේශනා කරන දේ අපිටත් ඇත්ත වෙලාද? අපිට ඒක බොරු නෙමෙයිද? අපිට අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන තැනකින් නේද ලෝකෙ හම්බ වෙන්නේ. බුදුහාමුදුරු දැන් ඔන්න උතනයි තියෙන ප්‍රශ්නේ. බුදුහාමුදුරු යමක් සත්‍යයි කියලා දේශනා කළා නම් ඒ සත්‍ය අපිට සත්‍ය වෙලා අපිට ඒක අසත්‍යයක් වෙලා. ලෝකයට බුදුහාමුදුරන්ගේ දර්ශනය අසත්‍යයි. බුදුහාමුදුර දේශනා කරන විදිහට ඒ දර්ශනය ඇත්තනම් ලෝකයාගේ හම්බ වෙන දේ අසත්‍යයි. ඒ කියන්නේ අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන ටික ඇත්තනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක බොරු වෙන්න ඕනේනේ. ඒක ඇත්තනම් මේ තුන් කාලෙම ඇති බවට හම්බ වෙන එක බොරු වෙන්න ඕනේනේ. නේද? මේ ධර්මතා දෙකම එකවර තියෙනවද? තියෙන්නේ. දැන් අපි අපිව විශ්වාස කරගන්නවද බුදුහාමුදුරන්ව විශ්වාස කරනවද? ඔන්න දැන් තමයි ශ්‍රද්ධාව මයින්නේ. දැන් අපිට හොඳටම විශ්වාසයි අපේ දරුවන්ව හිතන්න පුළුවන්. ගියොත් දරුවා බලන්නත් පුළුවන්. අපිට ගයක් තියෙනවාමයි. හිතන්නත් පුළුවන්. ගියොත් ගේ බලන්න පුළුවන්. බලන්න නෙමෙයි අල්ලන්න පුළුවන්. දොර අරින්නත් පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරනවා අතීතය නිරුද්ධ වෙලා එහෙම ගේ කියලා දෙයක් තියෙනවා කියන දැනුමක්වත් තියෙන්න බෑ. එහෙම ධර්මතාවයක් තියෙනව නෙමෙයි කියලා. දැන් මොකද කරන්නේ? මේ අස්පනා පිට තියෙන එක බොරු කියනවද? කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කළ දේ බොරු කියනවද? මෙච්චර හැට පේන්න හම්බ වෙන අපේ මනස බොරු කියා ගන්නවා. දැන් කොයි පැත්තද කියන්නේ? බුදුහාමුදුරෝ දේශනා කළේ ඇත්තයි කියලා අපි පිළිගන්නවා නම් අපිට පිළිගන්න වෙනවා අපිට හම්බ වෙන දේ බොරු කියලා. බොරු කියලා පිළිගන්න වෙනවා. බොරු කියන්නේ බොරු බොරුව හෝ හම්බ වෙනව නෙමෙයි. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඇත්තටම නිරුද්ධ වෙලාම එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ ගිහිල්ලවත් බලන්න බෑ එහෙනම්. දැන් මෙහෙම ඉඳලා gedara කියලා අපිට සිහි කරන්න පුළුවන් බාහිර වස්තුවක් එහෙනම් තියෙනව නෙමෙයි. කියන ඇත්තයි බුදුරජාණන් වහන්සේ එතකොට පෙන්වලා තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් gedara සිහි කරන්න පුළුවන් කියලා හම්බ වෙන එක වැරදි. එහෙම එකක් නැහැ. කියන එකයි දැන් අපි කියන්නේ. තේරෙනවද? හරි ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට කවුරුත් කැමතිද දැන් අපිට මොකක් හරි නිශ්චය කරගන්න පැත්තක් බෙදාගන්න බෑ. කවුරුත් කැමතිද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්ත එහෙනම් ඇත්තයි කියලා පිළිගන්න. එන්නත් අපිට හම්බෙන්න දේ ඇත්ත වෙන්න බැයිද? ගෙදර යන්නත් පුළුවන් නම් සිහි කරන්නත් පුළුවන් නම් යන්නත් පුළුවන් නම් ගිහලා දොර අරින්නත් පුළුවන්. හොඳට හිතන්නකො. දරුවා සිහි කරන්නත් පුළුවන්. ගිහිල්ලා වඩාගෙන හුරතල් කරන්නත් පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. මේක හරි ප්‍රශ්නයක්. දැන් මෙහෙමත් පුළුවන් කියනවා. බුදුහාඳුර දේශනා කරපු මේ දැකපු දේ නැවත දකින්නත් බෑ. අල්ලපු දේ ආය අල්ලන්නත් බෑ. දැකපු දේ තියෙනවත් නෙමෙයි. අල්ලපු දේ තියෙනවත් නෙමෙයි කියන එකත් ඇත්තයි. මෙන්න මෙතනදී මෙන්න මේ කරුණේදී තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය අදහනවා තාම ඒ ස්පර්ශය නොදැනුණත් ඒ සත්‍ය තාම සත්‍ය තුල මනස නොපිහිටියත් මොනම කරුණකින් හරි අපිට වැරදිච්ච මනසක්ම තිබිලා තියෙනවා මිසක මේ තුලම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මිසක බුදුහාමුදුරන්ගේ වචනේ නම් වෙනස් වෙන්න බෑ කියන තැනක අදහසක්තාව තියෙනවා. අතීතය නිරුද්ධ වෙලාමයි අනාගතය ඉපදිලා නෑමයි වර්තමානය හටගෙන නැති වෙනවා කියපු මේ ඇත්ත ඇත්තමයි කියන අදහසක් තියෙනවා. එතකොට උත්තරේ ලැබෙන්නේ මොකද්ද? අතීතය ඇති බවට අනාගතය ඇති බවට වර්තමානය ඇති බවට හම්බ වෙන මෙන්න මේ ටික එයාට ඉබේම දැන් උත්තරයක් තියෙනවා මෙතන හොඳට ගන්න ඕනේ. ඒ කියන්නේ අනුමානිත බුදුහාමුදුරු දේශනා කළ දේ ඇත්තමයි කියලා ගත්තා කියලා කියන්නේ එහෙනම් ඇත්ත නොවි නැත්තම් මිච්ඡා දිට්ඨි වැරදි දැකීම කියලා කියන්නේ මේ තුන් කාලේ ඇති බවට හම්බ වෙන අපේ මනසටයි මිත්‍යා දෘෂ්ටි කියන්න වෙන්නේ කියන උත්තරයක් ගන්න වෙනවා දැන් අපිට. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න නම් අපිට මිදෙන්න වෙන්නේ මොකකින්ද? අද අපේ ජීවිතයේනුයි මිදෙන්න වෙන්නේ. අපිට අපේ ජීවිතය කියලානේ හම්බ වෙන්නේ අතීත අනාගත වර්තමාන කියන අත්දැකීම. ඒ අපේ ජීවිතය කියන එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට අපි කියලා හරි සිහි කරගන්න සිහි කරගන්න හරි පුළුවන්කම තියෙන අතීත දැකපු සිද්ධියක්නේ. කැඩපතකින් හරි අපිව දැකපු සිද්ධියක් අපිට අපි කියලා සිහි කරගන්න හරි තියෙනවා. තේරෙනවද මම කියන්නේ? එතකොට එතකොට බලන්න මෙන්න මෙතනදී බුදුහාමුදුරන්ගේ වචනය අදහනවා කියන එකෙන් කියන්නේ එයා හොඳ නුවණක් වෙනවා අපේ යම්කිසි නෑදෑයෙක් හරි කවුරු හරි මැරුණා නම් නැති වුණා නම් එයා මැරුණානේ නැති වුණානේ එහෙනම් ඇති බවට සිහි කළත් සිහි කරන දේ අපේම විතර්කයක් මිසක මනස මිසක මෙහෙම දෙයක් නෑමයි යන ගණිත තේරෙනවනේ ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වුණා කියලා එහෙනම් දැකපු අහපු දේවල් ඇති බවට සිහි කරනවා නම් මේ සිහි කරනවා කියන දේ අපේම මනසයි අපේම මනසයි අපි මේ සිහි කරගන්නේ කියන තැනට අපිපත් වෙනවා එනවා ඒ කියන්නේ කෙටියෙන් ගත්තාම සම්මා දිට්ඨිය කියලා කියන්නේ අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ වර්තමානයේ හටගන්න නැති වෙනවා කියන දේ නම් ඇත්ත. අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට හම්බ වෙන මේ ටිකයි මිච්ඡා දිට්ඨිය වෙන්නේ. මිච්ඡා දිට්ඨිය කියන්නේ වැරදි දැකීම. ඔන්න ඔය වැරදි දැකීම තුලයි අද අපිට ජරා මරණ දුකේ බැඳිලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපායක් පෙන්වනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා මේ අනාගතය ඉපදෙන්නේ වර්තමානයේ හටගෙන නැති වෙනවා මහන්නේ මෙන්න මේක තමයි සත්‍යය දැන් මේ ටික සත්‍ය කියලා කිව්වේ කාටද අසත්‍ය තුල ඉන්න කෙනාට ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය පරිහරණය කරන කෙනාට කිව්වා අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානේ හටගන්න නැති වෙනවා. මහන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න. දැන් සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ කාටද? ඈ? අසත්‍ය ඉන්නේ කෙනා. අසත්‍ය මොකද්ද? සත්‍ය මොකද්ද දැන්? ඒ කියන්නේ අපි සත්‍ය අවබෝධ කරන්න කියලා ලෝකයා කතා කරනවා නම් හදනවා නම් අපි සත්‍ය කියන්නේ මොකද්ද අසත්‍ය කියන්නේ මොකද්ද කියන එක දත යුතුයි. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටිය අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඇතුළෙම සත්‍ය අසත්‍යයක් හොයන්න. මේක ඇතුළේ අපි පරමාර්ථයක් හොයන්න හදන්නේ. නිවන් අවබෝධ කරන්න හදන්නේ. සත්‍ය අවබෝධය කරන්න හදන්නේ. එහෙම එකක් නැහැ. එහෙම වෙන්නේ. අසත්‍ය තුල සත්‍ය කියලා එකක් තියෙනවද? එහෙම තියෙන්න බෑ. ඒක බොරු නම් බොරු ඇත්ත නම් ඇත්ත. මේ දෙපැත්තක් පෙන්වුවාමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන් කාලයේ පරිහරණය කරන ලෝකයට අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන තැනක් ඉපදිලා ඔය මට්ටමක්ම පරිහරණය කරලා ඔය මට්ටමකින්ම මිය යන අපිට අතීතේ නිරුද්ධයි අනාගතේ ඉපදෙලි නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන නුවණක් එන්නේ නැහැ කවදාවත්. මේ ලෝකයට අයිති නොවුණු සාධාරණ නැති මෙන්න මේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දැකීම ලෝකයට පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. පහළ වෙලා ඒ කියන්නේ තුන් කාලයේ තියෙන මට්ටමේ මනසක් ඇතුවම ඉපදිලා තුන් කාලයේ පරිහරණය කරන මානසික මට්ටමකම ඉඳගෙනම තුන් කාලෙන් ඔබට ගිහිල්ලා අතීතයේ නිරුද්ධ බව අනාගතයේ ඉපදලා නැති බව වර්තමානයේ හටගෙන නැති වෙනවා මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ තියෙන්නේ කෙලෙස් ගොඩක් උඩයි ප්‍රපංචයක් උඩයි ඉන්නේ කියලා හොයාගත්තා හොයාගෙන මේ ප්‍රපංචයාගේ කෙලෙස් වල Nirodhe පිණිස කටයුතු කරන්න ප්‍රතිපදාවක් ඉගෙන ගත්තා මෙන්න මේ නිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයම ඇසුරු කරන ලෝකයට කිව්වා සත්‍ය අවබෝධ කරගන්න කියලා. සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. සත්‍ය අවබෝධ කරගන්න කියලා හදනකොට අපි සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නේ මෙහෙම කරගෙන කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙයි කියලානේ. එහෙම වෙන්නේ නැහැ. මේ කරන්නේ මොක සත්‍ය කියන එක මොකද්ද කියන එක දැනගෙනයි සත්‍ය අවබෝධය කරන්න තියෙන්නේ. එහෙම එහෙම නැතුව කරගෙන කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙයි කියලා එකක්. එහෙම එකක් නැහැ. නේද? අපිට ඉස්සෙල්ලාම යන්න ඕන තැනට සාපේක්ෂවයි පාර කියන එක තියෙන්නේ. මට යන්න ඕනේ මාතරටද මට යන්න ඕනේ කොළඹටද කියන එකට සාපේක්ෂව ඊට අදාළ පාර තේරෙනවා මිසක මොනවා හරි පාරක යනකොට මට කොළඹ හම්බේ මාතර හම්බේ කියලා එකක් නැහැ. නේද? ඒ වගේ මෙන්න මේකයි සත්‍ය මෙහෙම ගියාම සත්‍ය අවබෝධ වෙනවා කියලා දැනගෙන ගියාම සත්‍ය අවබෝධ වෙනවා මිසක් මොකක් හරි කරගෙන යනකොට සත්‍ය අවබෝධ වෙනව නෙමෙයි. කොයි හරි පාරක් යනකොට මාතර හම්බෙයිද මට? එහෙමනම් මේ පැත්ත යන කෙනාටත් හම්බ වෙන්න වෙනවා. මේ පැත්ත යන කෙනාටත් හම්බ වෙන්න වෙනවා නේ. අයි මොනවා හරි පාරක යනවා නම් හම්බ වෙනවනේ. ඒ නිසා ඉස්සෙල්ලාම සත්‍ය කියන එක දැනගන්නට ඕනේ. අපි දැනගත්තේ වේවා නොදැනගත්තේ වේවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ වේවා නොවුනේ වේවා ඇත්ත තමයි අතීත ධර්මය නිරුද්ධයි අනාගත ධර්මය ඉපදලා නැහැ වර්තමාන ධර්මයක් වෙනනම් හටගෙන නැති වෙනවා. ඔක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත දැක්කහමයි තේරුනේ එහෙනම් අතීතය ඇති බවට අනාගතය ඇති බවට වර්තමානය හටගෙන නිරුද්ධ වර්තමානය ඇති බවට හම්බ වෙන මේ ටිකයි බොරු මේ ටිකයි ප්‍රපංච මේ ටිකයි කෙලෙස් හැබැයි හොඳට මතක තියාගන්නට ඕනේ මේ ටික කියනකොටම පේන්නේ නැහැ ඒක පුදුමයක් නෙමෙයි මම ඕගොල්ලන්ට කිව්වොත් කිමුතුනි මාතර කියලා දෙයක් තැනක් තියෙනවා නගරයක් ඒකට යන්නත් පුළුවන් මෙන්න මෙහෙමයි කියලා යන පාරක් කිව්වොත් ඔය ටික අහගත ගමන් වටේට බලනකොට ඕගොල්ලන්ට මාතර පෙනේද? පෙවුනොත් තමයි පුදුමේ නේද? මොකද මම මේ දැන් ගාල්ලේ ඉන්න කෙනාටනේ බන කියන්නේ. ගාල්ලේ ඉන්න කෙනාටයි කියන්නේ මම මාතර කියලා දෙයක් තියනවා. ඒකට යන්න පුළුවන් පාරත් වැරදි නැතුවම කියනවා. ඕගොල්ලෝ ඒ අහගත්ත දේ දැනගත්ත ඒ කියන්නේ මම කියනකොට කියන එක අහගන්න. අහගත්ත ගමම්ම මාතර දකින්න පුළුවන්ද? ඇයි ඒ බැරි? තාම ඉන්නේ ගාල්ලේ ගාල්ලේ ඉන්න කෙනාටනේ කිව්වේ. දැන් ඊට පස්සේ ගියහමයි පේන්නේ නේද? හොඳට දැනගන්නට ඕනේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන ඕගොල්ලන්ටයි මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ ඇත්ත අතීතයේ නිරුද්ධ වෙච්ච බවක් අනාගතයේ නූප හටගෙන නැති බවක් වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා ඇත්තක් තියෙනවා මාත්‍රක් තියෙනවා කියලා කියනවා දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවකුත් පෙන්නනවා මෙන්න මෙහෙම ගිහිල්ලා මේ ඇත්ත සාත් කරගන්න කියලා. මම ඒ ටිකක් කියන්න. හැබැයි අමතක කරන්න එපා. ওই ටික මගෙන් අහගත්තා කියලා. ওই ටික තේරුණා කියලා. ඔගොල්ලෝ තාම මේක කියලා ඉවර වෙච්ච ගාමම අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක මනසේ පහළ වෙන්නේ ඒ පහළ වෙන්නේ නැතිකම හින්දානේ අපි මේ මොකද්ද මොකද්ද එහෙනම් කෙසේද කියන විමතිය තියෙන්නේ. අපි දත යුතු මේක ඇත්තනම් ප්‍රතිපදාව තුනන මේ ප්‍රතිපදාව වැඩුවාම එළඹෙන්න ඕනේ ඇත්තක් මේ තියෙන්නේ. ඒක මේ දැන තියෙන මට්ටමට ඇඳලා මේ විමතියකටපත් වෙන්න එපා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක අහගත්තාම කොහොමද ඒක විශ්වාස කරන්න කියලා හිතනවා. තේරෙනවද? ඉතින් මේ මට්ටමට පෙවුනොත් තමයි පුදුමේ. කියන්නේ මාතර ගැන කියලා යන පාරක් කියලා ඉවර වෙනකොටම ගාල් ඉන්න ඕගලන්ට මාතර පෙවුනොත් තමයි පුදුමේ. නොපෙනීම පුදුමේද? නෑ. මොකද දැන් තමයි මේ සත්‍ය දැනගතර තමයි දැන් තමයි කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ. දැන් යන්න පෙන්නපු මාතර පෙන්නපු පාර. ගියාට පස්සේ මාතර හම්බ වෙන්නේ නැතු වේද? දැන් පෙනේද ගාල්ද? නෑ. ඒ වගේ මේ තුන් කාලේ ඇති බවට පෙනේ. ඒ පේන උගලන්ට පෙන්නනවා ඇත්තටම ඒ මෙහෙම තියෙන කෙනාට නේ වෙන එකක් පෙන්වන්න වෙන්නේ. අතීත ධර්මියෝ තියෙනවා අනාගත ධර්මියෝ තියෙනවා වර්තමානයත් තියෙනවා ඉන්නවා කියන තැනක ඉන්නා ඕගොල්ලන්ට කියනවා බුදුරජාණන්ට පණිඩයක් දෙනවා තනියම හොයාගෙන මහන්නේ අතීතයේ නිරුද්ධ වෙලා ඕගොල්ලන්ට මෙහෙම හම්බුනාට අතීත ධර්මයේ මේ මේ ඇත්ත තමයි අතීතේ නිරුද්ධ වෙලා දැන් මාතරක් කියලා තියෙනවා කියනවා. අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා. ඔය මාතර ගැන කිව්වේ වගේ ඵලය. ඊට පස්සේ ඒකට කල යුත්තේ මෙහෙමයි කියලා මම ඒ ටික තාම විස්තර කළේ නෑ. සීල සමාධි ප්‍රඥා කියලා මේ ටිකකුත් පෙන්වනවා. මෙන්න මේ ටික මෙහෙම කරන්න. ඒ කියන්නේ මාතරට යන පාර පෙන්වනවා. ඔන්න දැන් ඕගොල්ලෝ මාතර දැනගත්ත මාතරට යන පාරක් දැනගත්ත. නමුත් ඉන්නේ ගාල්ලේනේ. ඒ වගේ මේ තුන් කාලේ ඇත්තක් දැනගත්තා. ඒකට යන්න සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියලා දැනගත්තා. දැන් සත්‍ය ඥානෙ තියෙන්නේ. ඒ ඒ තාම තුන් කාලය තුලයි මනස ඉතින් ඒකට බලලා මෙච්චර මේ අහගත්ත ගමම පෙවුන්නේ නැහැ කියන එකට විශ්මයටපත් වෙන්න එපා. අපිට තියෙන ප්‍රශ්නේ අහගත්ත ගමම අපි ඉන්නක නැති උනේ නැති හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෘත්‍ය ඥානයක් වෙන්න එහෙනම් දැන් කරන්න එකක් අහගත දෙයට අනුව සීල සමාධි ප්‍රඥා ධම්ම වඩන්න එකක් මේකේ ප්‍රතිඵල අවසානයේට ඕගලන්ට අතීතේ නිරුද්ධ වෙච්ච බව අනාගතය ඉපදෙලා නැති බව වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන පෙනෙයි ඕගලන්ට තුන් කාලේ නොපෙනේ. මාතරට ගිය දවසට ඕගලන්ට මාතර පෙනේ, ගාල්ල නොපෙනේ. ඒ වගේ මේ දෙක මෙතන ඉඳන් එතරට යන්න මේ පාර. මෙතන කියලා කිව්වේ ලෝකේ. මේ මේ ලෝකේ ඉඳලා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය ඇති තැනට තමයි ලෝකය කියලා පනවන්න වෙන්නේ. එහෙම තුන් කාලේ නැතුව ලෝකය කියන එකක් පනවන්න පුළුවන්ද? තුන් කාලය නැත්තම් මේ ලෝකේ ඉන්න කෙනාටයි කියන්නේ ලෝකෙන් මිදෙන්න මගක්. ඒ මාර්ගය අවසානයේට ලෝකෙන් මිදිලා නිසක එදාට යාට ලෝකේ කියන එකක් පේන්නේ නැති ලෝක නිරෝධයක් වෙලා. කියන තරක් තියෙනවා. ලෝක නිරෝධයට අහගත්ත ගමන් ලෝකේ නිරුද්ධ වුණා නම් තමයි පුදුමේ. යන්නේ නැතුව නේද? ඒ හින්දා අද ඉන්න මනසට සාපේක්ෂව බලලා ඒ ඇත්ත වැරදි කියලා ඒ කියන එක වැරදි කියනවා නම් අන්න අපි මෝඩයි. ඇයි? මම කිව්වොත් මාතර කියලා දෙයක් තියෙනවා කියලා වටපිට බලලා වහන්සේ බොරුනේ කියන්නේ. තියෙනවා නම් පේන්න එපා කියලා කියන එක හරිද? දැන් ওই කන ඔය කළා තියෙන්නේ. දැන් මම කියනවා මම කියන දේ තේරෙනවද දන්නේ මාතර කියලා දෙයක් තියෙනවා පින්වතුනි කියලා කිව්වහම වටපිට බලලා ඉවරලා මේ ගාල්ලනේ මොන මාතර කියලාද බොරු කියන්න එපා කිය. ඉතින් මේ මෙතන මේ හරිය පෙවුනොත් තමයි පුදුමේ. නොපෙනීම පුදුමයක් නෑ. ඇයි යන්නේ නැතුව? ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ Nirodha කියලා සත්‍ය කියලා යමක් පෙන්නකොට වටපිට බලලා මෙච්චර කල් ඉන්න එක දිහා බලලා කෝ නෑනේ කියලා කියනවනම් එහෙම බලනකොට පෙවුනොත් තමයි පුදුමේ. නේද? ඒ හින්දා මම කියන දේ තේරෙනවද? ඒ හින්දා අපිට අද සාත් නොවුණු මේ මේ විදිහට වෙච්චර පෙවුනත් මේ වචනේ සාත් වෙලා අද නොපෙනුනත් ඒක බැහැර කරන්න එපා මොකද ඒක සාත් වෙන ප්‍රතිපදාව වඩා නැති මනසකයි තාම ඉන්නේ අපි දැනගත්තට හැබැයි මෙහෙම එකක් මාතර කියලා තියනවා කියලා කියලා යන්න පාරකුත් පෙන්වන්නට පස්සේ ගියාට පස්සෙත් හම්බුන උනන හම්බයින්ද සුදුසු ගහන්න සුදුසු. ඇයි Taman එක කළානේ. බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත කියලා එකක් පෙන්නලා ඒකකට මාර්ගිකුත් පෙන්වනවා තමනුත් ඒ කියන ඉරියව් ඔස්සේ ගිහිල්ලා ඒ ඒ ආයුධ ඔස්සේ ගිහිල්ලා ගියාට පස්සෙත් හම්බුනේ නැත්තම් නම් බය නැතුව කිය හැකි ඕක බොරුව කියලා. දැන් ඔය අපාය දිව්‍ය ලෝකයකටත් කියන්නේ ඕකමයි මම. බුදුරජාණන් වහන්සේ මාර්ගයක් හොයාගෙන මිනිස්සස ඉක්මූ දිවසින් මහායනි අකුසල කර්ම වලට දුක් විඳින නිර්සත්‍යය ඉන්නවා කියලා කියනවා. අපි වටපිටාව බලලා කෝ නෑ නේ ඉන්නවනම් පේන්න එපා කියනවා. ඒ කියන්නේ මාත්‍ර කියලා එකක් තියනවා කියනකොට වටපිටාව බලලා ගාල්ල දිහා බලලා නැහැ කියනවා වගේ සිද්ධියක්. අපිට නැහැ කියන අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නම් අකුසල කර්ම වලට දුක් විඳින නිර්සත්තු ඉන්නවා කියලා. බුදුහාමුදුරුව ප්‍රතිපදාවකුත් පෙන්වන ඕන. මහණෙනි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරලා මේ ධ්‍යාන උපදවාගෙන මෙන්න මේ තැනට ආපු කෙනාට පේනවා කියලා ප්‍රතිපදාවකුත් පෙන්වනවා. ඔය තැනට යන්නේ නැතුව මම කොහොමද නෑ කියලා කියන්නේ. ඒ තැනට ගිහිල්ලා ඒ කියන විදිහට හිත නමලා බලනකොටත් තේුම් නැත්තන් නම් දොස් කියන්න සුදුසුයි. නේද? ඒ වගේ දිව්‍ය ලෝකේ තියනවද නැද්ද? බුදුහාමුදුරු දේශනා කළා නම් ඒකට යන්න පාරකුත් දේශනා කළා නම් ඒක දකින්න. ඒ තැනට ගිහිල්ලා යන්නේ නැතුව ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ බැහැර කරන්න අපිට අයිතියක් නෑ. මම කිව්වොත් මාත්‍ර කියලා දෙයක් තියෙනව නැත්තම් මාත්‍ර කියලා දෙයක් තියෙනවා කියලා පාරක් කිව්වොත් පාරේ නොගිහින් ඕගොල්ලෝ ඒක නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ සාධාරණ නෑ ගියාට පස්සේ තඹුනේ නැත්තම් සාධාරණයි ඒ වගේ ඊට පස්සේ ඔන්න දැන් සත්‍ය කියන එක පෙන්වුවා මොකද්ද සත්‍ය කිව්වේ අතීතය නිරුද්ධ වෙච්ච බව අනාගතය ඉපදුණු නැති බව වර්තමානයේ හටගෙන නැති වෙනවා කියූප එකයි ඇත්ත උන ඇත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ ටික ඇත්තනම් මේ තුන් කාලයේම හම්බ වෙන මේ මානසික මට්ටම නම් ඒක මේ ඒ ටික ඇත්තනම් ගෙවෙන්න ඕනේ අපේ තුන් කාලේ හම්බ වෙන බව. මේ අතීතය තියෙනවා අනාගතය තියෙනවා වර්තමානය තියෙනවා කියන මට්ටම ගෙවුනේ නැතිනම් අර ටික මතුවෙන්නේ නැහනේ. ඒ ටික මතුවෙන්න නම් මේ ටික ගෙවන්න ඕනේනේ. මේ අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මට්ටමක් තුලම ඉඳගෙන අර ටික සාත් වෙනවද? නෑ නේද? එහෙනම් හම්බ වෙනවා අපිට කෘත්‍ය ටිකක් මොකද්ද දැන් හම්බ වෙන්නේ? අර ටික අර ඇත්තට එන්න නම් ගාල්ලේ යන්න වෙනවා. මාතර කියන එක ලැබෙන්න නම් කොහෙන්ද යන්න වෙන්නේ? ගාල්ලේ යන්න වෙනවා. ගාල්ලේ ඉඳගෙන මාතෘ දකින්නවා කියන එකක් බෑ. නේද? එහෙනම් තුන් කාලයේ පරිහරණය කරමින් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන තියෙනවා කියන එක කෙලඹෙන්න බෑ. එළඹ සිටින්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මං කිව්වේ මේ දෙක එක තැන එකවර තියෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට දැන් සාක්ෂියක් තියෙනවා බුදුහාමුදුරු අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන මේකයි ඇත්ත කිව්වනම් ඔය ඇත්ත අද අපි ස්පර්ශ නොකරන්නේ ඔය ඇත්ත අපිට සාත් වෙලා නැහැ කියලා කියන්නේ තුන් කාලයේ කියන මානසික මට්ටම අපි ගාව තියෙන හින්දායි. එහෙනම් කිසිම කතාවක් නැහැ මේ ටික බැහැර කළ යුතුයි. ඔන්න ওই ටික ගලවලා දාන්න බැහැර කරන්න තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා ටික පෙන්වන්නේ. තේරෙනව නේද? මේ සීල සමාධි ප්‍රඥා කියන ටිකෙන් පෙන්වුවේ මොකද්ද? ලෝක නිරෝධය. මේ තුන් කාලය කියන එක ගෙවන්න. මේ ටික ගෙවුණු දවසට අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක ගණ්ඩ උත්සාහයක් ඕනේද? විහෙතක් ඕනේද? නැහැ. ඒ ධර්මයේ නැතිනොත් මේ ධර්මයේ ඉබේමනේ තියෙන්නේ. මේ ධර්මයේ නැතිනොත් ඒ ධර්මයේ ඉබේමයි තියෙන්නේ. කිනතනකට එනවා. ඊට පස්සේ ඒකට එකම එක කියන්නේ කරුණ කීපයයි තියෙන්නේ. ඒකෙදි සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාවට උපකාර පිණිසයි සමාධිය සමාධියට උපකාර පිණිසයි සීලය. ප්‍රඥාව කියලා අපිට හම්බ වෙන්නේ දැන් හැම වෙලාවෙම සත්‍ය අනුලෝමික ඥානයක් පවත්වනවා. සත්‍ය අනුලෝමික ඥානය කියලා කියන්නේ නෑදෑයෙක් මැරිලා නම් ඇති බවට සිහි වෙන වාරයක් ගන්න එයාට සිහියෙන් ඉඳ වෙනවා සිහියෙන් ඉඳ වෙනවා එහෙම කෙනෙක් නෑ එයා මැරිලා මැරි එයා මැරිලා නම් මේ සිහි වෙන්නේ හිතින්මයි සිහි කරන්නේ කියන එකට නැති වුණොත් මැරිච්ච කෙනා ඇත්ත වෙලා අඬනවා අපි හොඳට සිහි නැති වුණොත් එහෙම කෙනෙක් නෑ මැරිලාමයි මැරිලාමයි හොඳට නුවණක් තිබුණොත් මරුණා කියන්නේ හිස්. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැත්තම් අපි සිහි කරනවා කියලා අපේ හිතෙන් උපද්දපු එකක්ම මිසක කියන උත්තරයක් එනවා. මෙයා මැරිලා නම් මේ සිහි කරන දේ මනස පිළිබඳ ඌවක් කියලා ඇත්ත උනත් සිහි කරගන්න බැරි වුණොත් මනසටම අපු වඩනවා අපි. අනේ අපේ අප්පච්චි මතක් වුණානේ කියලා අඬන්න ගන්නේ අපි. දැන් අපි අඬන්නේ අපේ මනසටම. මේ මනසයි කියලා සිහි උනේ නැත්තම් ඒකට සිහිය තියෙන්න වෙනවා. තේරෙනවද? මම මේ මෙන්න මෙච්චර මේ ටිකට මම මේ කතා කරන මේ චුට්ට හොඳට තේරුම් කරගන්න. ඒ කාන්තයෙන් මේ ජරා මරණ දුක මිදෙනවා. ඇදහිීමක් නැහැ. අදහන් දෙපා. ප්‍රත්‍යක්ෂයක් තියෙන මේ තුල කළා බලන්න. මැරිච්ච කෙනෙක්ව ඕගොල්ලන්ගේ මැරිච්ච කවුරු හරි නෑදෑයෙක් ඉන්නවනම් එයා මැරුණා කියන්නේ එහෙම දෙයක් කොහෙවත් තියනවද? එයාව සිහි කෙරුවොත් සිහි කරන බව වෙන්නේ අපේම මනසකටම මිසක මනසේ පහළ වෙන හුදු විතර්ක මාත්‍රයක් විතරයි කියන එක පිළිගන්න පුළුවන් නේද? හොඳයි. එහෙම වුණත් එයා මැරිලා මේ විතර්ක මාත්‍රයක් කියන සිහිය නැති වුණොත් ඒක ඇත්ත වෙලා ඇඬෙන්නේ නැද්ද අපිට? ඇඬෙනවනේ. ඒ දේ වෙලා මේ තියෙන්නේ. අතීතය නිරුද්ධ වෙලා යමක් සිහි වෙනකොටම සිහිය තියෙන්නට ඕනේ අතීතයේ නිරුද්ධ වුණ වෙලා නම් මේ පහළ වෙන දේ gedara කියලා සිහි වෙනකොටම දැන් අපිට තේරෙන්නේ gedara කියලා සිහි වෙනකොටම සිහිය කියන එක ඕනේ මේ සම්මාදිට්ඨිය සිහිය කියන එක ඕනේ අපිට gedara කියලා සිහි වෙනකොට අතීත ධර්ම නිරුද්ධ වෙනවා මේ සිහි වෙන්නේ මනසටම නේද කියන එක සිහි උනේ නැත්තම් සිතට පහළ වෙන මේ විතරකටම ඕගොල්ලෝ රැවටෙනවා ඇත්තටම gedara තමයි කියලා. තේරෙනවද නේද? මම කියන එක තේරෙනවද? එතකොට ප්‍රඥාව කියලා කියන්නේ උපදින ධර්මයන්ට ඇත්ත ඇති හැටි තේරුම් ගන්න සිහි යොමු කරන එක. මැරිච්ච කෙනා මැරිලා එයා සිහි කරනවා කියලා එකෙන් අපිට තේරෙන මම එහෙම උපමාවක් ගත්තේ. එතකොට එහෙම කෙනෙක් නැත්තම් අපිට හොඳටම තේරෙනවනේ මේ මනස මමයි කියලා. එහෙම මනසමමයි කියලා තේරුණත් මනසමමයි මේ සිතෙන් උපද අපිමයි සිහි කරන්නේ කියන බව හඳුනා නොගත්තු. ඒක ඇත්ත වෙලා අපි hina වෙනව හෝ අඬනවා. සතුට වෙනව හෝ දුක් වෙනවා. ඉන්න කෙනා අපිට සලකපු ආකාරය කියපු යහපත් වචනයක් මතක් වෙලා ඒක සතුටු වෙයි. එක්ක එයා බැනපු එකක් එයා නැති වෙච්ච එකක් මතක් වෙලා අඬයි. අපි අපේ සිතුවිල්ලක් විතර්කයක් කියලා දැක්කොත් අඬනව හෝ සිනාදෙනවද? දැන් එමුණු පිස්සු අපිටමයි ලැජ්ජ හිතෙන්නේ ඕක දැක්කොත්. නොදකින්න තාක් අඬනවා වැළපෙනවා. දැක්කොත් මේ සිද්ධිය සිහි වුණොත් එයා මැරිලා නම් ඒක මම මේ නැවත නැවත කියන්නේ එයා මැරිලා නම් එතෙන්ට සිහිය දාවොත් තමයි මෙතෙන්ට එන විතර්කයක් කියන එක දෙන්නේ. බුදුහාමුදුර අතීතේ නිරුද්ධයි කියපු එක ඇත්තනම් ඇති බවට හම්බුණත් මේ මනසයි නේද කියලා අපි සිහි කරගන්න පුළුවන්කමක් තිබුණොත් ඒ කියන්නේ පහළ වෙන විතර්කය ඇත්ත වෙන්නේ නැහැ අපිට. එපමණකින්ම විතර්කයක් වෙනවා. ওই ටික සිහි කරගන්න බැරි වුණු සිහි කරන්නේ මනසින්මයි සිහි කරගන්න බැරි වෙනකොට මේක විතර්කයක් කියලා gedara සිහි වුණා ළමයා සිහි වුණා කියලා ඒ සිද්ධියක් වෙනවා අපිට. එතකොට අපි ගිහිල්ලා දන්නේම නැහැ. ඒකෙන් මම කිව්වේ අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලය මුල් කරගෙන එන දැනුමක් තමයි අද අපිට තියෙන්නේ හිතන්න. හිතෙන්න. එකදු වෙනසක්වත් නැතුව අද හිතෙන සිහි වෙන හැම දෙයක්ම මනස පිළිබඳ වූවක්මයි කියලා බලන්න. ඒ කියන්නේ මේ gedare කියලා gedara කියලා සිහි වෙනකොට දරුවා කියලා සිහි වෙනකොට සිහිය තියෙන්නට ඕනේ gedara කියලා දරුවා කියලා සිහි වෙන්නේ මටමනේ Tamanටමනේ අතීත ධර්මය නිරුද්ධ වෙලා නම් නැති වෙලා නම් එහෙම දෙයක් තියනවා වෙන්න බෑ ඇති බවට හම්බෙන්නේ මටයි Tamanටයි නෑ ඒ වුණාට එහෙම දෙයක් තියෙනවනේ කියලා ආපහු ටොක්කක් ගන්න අපිට පෙන්නයි තව සිතුවිල්ලකින්. එතකොට එයාට ආපහු ටොක්කක් අයින්ද වෙනවා. නෑ එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්නෙත් අපිමනේ. මෙහෙම කීප විටක් බලනකොට දැන් ওই විදිහට උපදින උපදින විතර්කයන් බලන්න පුළුවන්. ඕකට තව පැත්තක් තියෙනවා. මේ උපදින හැම විතර්කයක්ම අනිත්‍ය දෙයක් හැටියට හෝ බලන්න. දුකක් උපන්න හැටියට හෝ බලන්න. රෝගයක් උපන්න කියලා හෝ බලන්න. ගඩක් උපන්න කියලා හෝ බලන්න. බිඳෙන දෙයක් උපන්න කියලා හෝ බලන්න. paludu වෙන දෙයක් උපන්න කියලා හෝ බලන්න. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ කියලා බලන්න. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? දැන් මේ තුන් කාලය කියලා කියන්නේ අර සත්‍ය සාත් නොවුණු මනසකනේ මෙන්න මේ තුල පහළ වෙන නිමිත්තක් ගත්තොත් මේ එක නිමිත්තක් ගත්තොත් මේ අපි අසුරු කරන්නේ හටගෙන නැති වෙන දෙයක්මයි ඒ හින්දා මේ ධර්මතාවය පරිහරණය කරනවා කියලා අනිත්‍ය බව පරිහරණය කරනවා. නැත්තම් අපි කියමු තව පැත්තෙන් අපිට උගුරු ගැඹුරු අර්ථ රාශියක් එනවා. මරණාසන්න මොහොතේදී මේ නිමිත්ත සිහි වුණොත් අනිත්‍ය රූපයක්ම යාපහු ලැබෙන්නේ. ඒ හින්දා එහෙම දෙයක් ලැබෙන මේ දේ අනිත්‍ය දෙයක්. මරණ ඔය සිහි වෙන එකදු ධර්මතාවය එකම නිමිත්තක් හෝ තිබුණොත් ඔය නිමිත්ත සිහි කළා පහ උපදී ඉපදුන තැන යම් තාක් දුක් පහළ වෙයි නම් මේ දුක් ඔක්කොම ලැබෙන්නේ මේ වගේ නිමිති නිසා ඒ නිසා මේ නිමිතිට කියතු දුක කියලා. මේ වගේ නිමිත්තක් සිහි වෙලා නැවත ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ආපහු ජරාවටපත් වෙනවා නම් මේ ජරාවටපත් කරන මේ ධර්මය කිය යුතුයි ජරාව කියලා. මේ වගේ නිමිත්තක රැවටලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒ ජීවිතේ මැරෙනවා නම් ඒ මරණය ලබා දුන්නේ මේ නිමිත්තකින් නම් මේ නිමිත්තට කියුටි මරණයක් කියලා. මේ වගේ නිමිත්තකට රැවටලා ප්‍රතිසන්දි වශයෙන් ගියොත් ඒ ප්‍රතිසන්දි වශයෙන් ඉපදුනහම යකඩ උල්පාරවල් ඇනේ නම් ඒ උල්පාරවල් ඛණ්ඩ ලබා දෙන මේ දෙට කිය යුතු උලක් කියලා. මේ නිමිත්තකට රැවටිලා ප්‍රතිසන්දි වශයෙන් යනවනම් ගිය ජීවිතයක මුළු ශරීරයම කුණු වෙලා එක්ම සරව gediyak හැදුනා නම් ඒබඳු ස්වභාවය උරුම කරන්න මේ නිමිත්ත මේ නිමිත්තට කිය යුතු ගඩක් කියලා. එයාට හම්බ වෙනවා මේ නිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්. ඇයි? මේ නිමිත්ත කියන්නේ මේ ටිකෙන් මිදෙලා නැහැ අපි. මේ පහළ වෙන තුන් කාලය අනුව පහළ වෙන හැම දෙයක්ම තිබුණොත් මේ එකකින්වත් මිදලා නෑ අපි. පෙර ජීවිතයක ওই වගේ නිමිත්තක් සිහි වෙච්ච නිසායි අද මේ ආවේ. උලක් ඇනෙනවා නම්, ගේ සරව ගෙඩියක් හැදෙනවා නම්, රෝගයක් හැදෙනවා නම් මේ ඔක්කොටම අර නිමිත්තටයි කියන්න වෙන්නේ. ඒ වගේ අද සිහි වෙන්නේ මේ නිමිති ටික මෙහෙම තන කුරුම කරන්න තියෙන ටිකක්. මේක මම කියන එක තේරෙන්න දෙන මේක ටික නුවණින් හිතිය යුතුයි. කෙටියෙන් ගත්තාම එකම අත්දැකීමක් තියෙන්නේ ඕගොල්ලන්ට යම්ම විතර්කයක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම විතර්කයක්ම මනස පිළිබඳ වූවක් තමා තුලම හටගෙන තමා තුලම නිරුද්ධ වෙන ධර්මතාවයක්මයි තියෙන්නේ. ඔන්න ඔය ස්වභාවය බලන්න බලන්න බලන්න බලන්න බලන්න බලන්න තමයි බලන්න බලන්න තමයි මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙන්න තියෙනවා තියෙනවා තියෙනවා ඉන්නවා ඉන්නවා කියලා හිතෙන මේ ස්වභාවය එන්නේ එන්නේ අඩු වෙනවා. gedara තියෙනවා තියෙනවා කියලා හිතනකම් ඒක gedara කියලා පිළිගන්නකම් ආපහු හිතනවා. ආයෙත් gedara කියලා පහළ වෙනවා ඒක gedaramai කියලා මේ හිතට රැවටෙනවා ආයෙ පහළ වෙනවා. නෑ gedara කියලා සිහි වුණත් මේක මනසමන එහෙ හැම දෙයක් නෑනේ කියලා බලනකොට වේගය ටිකක් අඩු වෙනවා. ආයෙත් බලනකොට ආයෙත් අඩු වෙනවා. ආයෙත් බලනකොට ආයෙත් අඩු වෙනවා. යම් දවසක් තියෙනවා තමා තුලම තමන්ම මේ විතර්කයෙන් හිතන්නේ කියන තැන දක්වා මේක සංසිඳන තරම්. හරිද? එතකොට ඔය ටික තමා තුලම හටගෙන නැති වෙනවා කියලා බලන්න ඕනේ. බලන්න බෑනේ අද ඕගොල්ලන්ට. බලන්න බැරි එක බලෙන් කරන්නේ උබන්නේ බෑනේ. ඒ හින්දා ඒක පොඩ්ඩකට නතර කරලා හොයන්න. ඒ කියන්නේ එතන ඔරොත්තු දෙන්නේ නැහැ. එතන බෑ කියලා කියන්නේ. නවයේ පන්තියේ ගණන් බෑ කියන්නේ අටේ පන්තිය තුල දක්ෂ නැති වෙලා හින්දා. මේ මේ අටේ පන්තියට යන්න වෙනවා කියන එක. අටේ පන්තියේ බැයි නම් හතේ පන්තියට යන්න වෙනවා. නේද? නවයේ පන්තියේ වැඩ බෑ කියලා 10 පන්තියට ගිහලා හරියනවද? හරියන්නේ නැහැ. මේ ඇත්ත ඒ කියන්නේ උපදින තමා තුලයි විතර්ක හැටියට උපදින්නේ. තමා තුළ විතර්ක හැටියට උපදින එක අල්ලගන්න බෑ අපිට. ඒක ඇත්ත වෙනවාද? කියන එකක් දැන් තියෙන්නේ. මේක ඇත්ත වෙන්න ඇති. ඇත් ඒ කියන්නේ තමා තුළ විතර්කයක් පහළ වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට පේන්නේ. ඒක අද අපිට gedarakmai ළමයෙක්මයි දරුවෙක්මයි කියන මට්ටමක ඇත්ත වෙලා. හොඳයි එහෙනම් දැන් මේක විතර්කයක් කියලා අපිට බලා ගන්න පුළුවන් මට්ටමකට එන්න වෙනවනේ. දරුවේ ගයක් කියන මට්ටම සජීවී වෙන ගතිය අඩු වෙන්න වෙනවනේ නේද එහෙම මොකද එහෙම බර කියන එක උස්සන්න පුළුවන් මට්ටමක આવුත් ඒක උස්සන්න ඒක උස්සන්න බැරි මට්ටමක බරක් නම් පුළුවන් උස්සන්න බෑ කොහොම හරි උස්සනවා කියලා බෑ නේද ඒ හින්දා ඊටස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක බැරි කෙනාට සමාධිය කියන එක ඔන්න පෙන්වන්නේ එයාටයි මේ සමාධිය කියන එක ප්‍රඥාවට උපකාරව තියෙන ධර්මයක් සමාධිය ඕනේ නැහැ මේ ටික දකින්න පුළුවන් නම්. ඒක දකින්න බැරි හින්දායි මෙහෙම එකක් පැනෙන්නේ. තේරෙන්නේ නේද? මේක දකින්න පෙන්නුවට ඇත්ත කිව්වට ඇත්ත පේන්නේ නැති හින්දා බැරි හින්දායි මෙහෙම එකක් පනවන්නේ. මෙහෙම ඇත්තම කරලා පෙන්වෙන එකේ බලය, ගතිය අඩු කරන්න මේ සමාධිය. තේරෙනවද? මේ සමාධිය ඕනේ ඒ නිසයි. සමාධිය කියන එක ඇති කරගන්න තමයි මේ සතර සතිපට්ඨානෙ පැනෙන්නේ බුදුරජාණන් වහන්සේ. සමාධිය කියන එක ඇතිවෙන්න වායාම සති කියන දෙකයි මුල් වෙන්නේ. සිහියයි වෑයමයි කියන දෙකේ ප්‍රතිඵලය තමයි සමාධිය උනේ. වායාම සති කියන දෙකෙන් අනුග්‍රහය ලබන්නේ මොකේද? සමාධියට. වෑයම මොකද තියෙන්නේ සිහිය පිටවන්න. මේ වායාම සති කියන දෙකේ ප්‍රතිඵලය වෙනවා සමාධිය. ඒ නිසා උත්සාහය දරන්න හටගත්ත ස්කන්ධය කොහොම හරි නැති වෙනවා කියන එක බලන්න නෙමෙයි සිහිය පිටුවා ගන්න. සතින්ච කුවාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. රැවෙනවද? කීයට ඉවර වෙයිද දන්නේ නැහැ. බණහන්නුනේ කියලා කිව්වේ. තාම මගේ දේශනාවක් භාගයක්වත් ගියේ නැහැ වගේ. සතිංච කුවාහම් වික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථය સિદ્ધ කර දෙන ධර්මයක් කියමි. මේ සිහිය කියලා යමක් තියෙනවා නම් මහණෙනි සියලු අර්ථය સિદ્ધ කරලා දෙනවා. බුදුහාමුදුරුවෝ මහා කරුණිකයි. කෙනෙකුට බැරි දෙයක් බලෙන් කොහොම හරි කරපන් කියන්නේ මේ පිටියේ නගින්න අල්ලන්නවත් එකක් නැහැ කොහොම හරි නැගපන් කිව්වට නැග හැකිද බැරි එක බෑ නේද එහෙම එකක් තියෙනවනේ ඒ වගේ එහෙනම් නගින්න ක්‍රමයකුත් වෙන්න මේක ඉනිමගක්වත් තියෙන මෙහෙම හැරි එහෙනම් නගින්නකෝ කියලා. ඒ වගේ මේ විදර්ශන මේ ඇත්ත ඇති හැටි දකින්ද කොහොම හරි කරනවා කියලා බලන්න හැදුවට බැයි නම් ඊට පස්සේ උපායක් වෙන්නවා. මහන්නේ එහෙනම් දැන් මේක කළා මේක කරන්න ඊට පස්සේ කියලා. සමාධියට පෙන්වන එකම දේ තමයි සම්මත නිමිත්ත. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වාණිජය කියලා සූත්‍රයක්. මහණෙනි මේ ලෝකේ කරුණු තුනකින් දක්ෂ නැති වෙලෙන්දා වෙලෙන්දා නූපම් භෝග උපදවා ගන්නේ හෝ උපම් භෝග ආරක්ෂා කරන්නේ යන කරුණ වෙන්නේ නැහැ. මොකද්ද? යම් වෙලෙන්දෙක් උදේ කාලෙත් වෙලඳාම යෙදෙන්නේ නැත්තම් කර්මාන්තේ යෙදෙන්නේ නැත්තම් දවල් කාලෙත් Tamange කර්මාන්තේ යෙදෙන්නේ නැත්තම් හවස් කාලෙත් කර්මාන්තයේ යෙදෙන්නේ නැත්තම් යොදවන්නේ නැත්තම් මේ වෙලෙන්දා නූපම් භෝග උපදවා ගන්නවා හෝ උපම් භෝග ආරක්ෂා කර ගන්නවා කියන එක වෙන්නේ නෑ මහණෙනි. කරුණු තුනකින් යුක්ත වෙලෙන්දා නූපම් භෝග උපදවා ගන්නවා හෝ උපම් භෝග ආරක්ෂා කර ගන්නවා යන කරුණ වෙනවා. යම් වෙලෙන්දෙක් තමන්ගේ වෙලෙන්ද ශේස්ත්‍රයේ කර්මාන්ති උදේ කාලෙත් යෙදෙනවා නම් දවල් කාලෙත් යෙදෙනවා නම් හවස් කාලෙත් යෙදෙනවා නම් මේ වෙලෙන්දා නූපම් භෝග උපදවන්නේ හෝ උපම් භෝග ආරක්ෂා කරන්න යන කාරණාව विद्यमान වෙනවා. මහණෙනි ඒ වගේ මේ ශාසනයේ කරුණු තුනකින් දක්ෂ නැති භික්ෂුව නූපං කුසලයේ උපදවන්නේ හෝ උපං කුසලයේ ආරක්ෂා කරන්න යන කරුණට යන්නේ නැහැ. යම් භික්ෂුවක් උදේ කාලෙදි සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් දවල් කාලෙදි සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් හවස් කාලෙදි සමත නිමිත්ත ආසේවනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ අසුරු කරන්නේ නැත්නම් මහණෙනි මේ භික්ෂුව නූපං කුසල ධර්මයේ උපදිනවා හෝ උපං කුසල ධර්මයක් ආරක්ෂා කරගන්නවා යන කාරණාව विद्यमान නැහැ. මහණෙනි කරුණු තුනකින් යුක්ත භික්ෂුව නූපං කුසල ධර්මයක් උපදවන්නේ හෝ උපං කුසල ධර්මයක් ආරක්ෂා කරන්නේ හෝ යන කාරණාව වෙනවා. යම් භික්ෂුවක් උදේ කාලේදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් දවල් කාලේදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් සවස් කාලේදී සමත නිමිත්ත ආසේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් මේ භික්ෂුව නූපං කුසල ධර්මිය උපද්දන්නේ හෝ උපං කුසල ධර්ම ආරක්ෂා කරන්නේ යන කාරණාව විද්‍යමාන වෙනවා. හොඳට පෙන්වනවා. මේ සමත නිමිත්ත කියන එක සමත නිමිත්ත කියන්නේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ ආනාපාන සතිය එහෙම නෙමෙයි. මේ නාසිකග්ගේ හෝ තොල් දෙක ළඟ අපි සිහිය තබා ගන්නවනේ මෙන්න මේ සති නිමිත්තටයි සමත නිමිත්ත කියන්නේ. ඔක හොඳට පෙන්නනවා මගේ පෞද්ගලිකත්වයක් නෙමෙයි ලෞකික වේවා ලෝකෝත්තර වේවා යම්ම යම් ධානයක් ලබනවා නම් සමාධියක් ලබනවා නම් ඒ ධානය ලබන්නේ කොහොමද සමාධිය ලබන්නේ කොහොමද කියලා සීලයේ ඉඳලා මුල ඉඳලා වනපත්ත සේනාසන ඇසුරු කරමින් රුක් මුල් ආරණ්‍ය ශුන්‍යාගාර ඇසුරු කරමින් ධානය ලබන හැටි දක්වා හොඳට විස්තර කරලා තියෙනවා අභිධර්මයේ ඥාන විභංගයේ කියන කොටසේ ඒකේ හොඳට පෙන්වන මේ සම්මත නිමිත්ත සති නිමිත්ත කියන්නේ මොකද්ද කියලා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා දැන් මේ ආනාපාන සතිය විතර නෙමෙයි මේ කියන්නේ සම්මතිය ලබන හැටි ඒ ටික ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. හොඳට එකින් එක විස්තර කරනවා. අරණ්‍ය කියන්නේ ඇයි? සීනාසනය කියන්නේ ඇයි? රුක්ෂ මූලය කියන්නේ ඇයි? මේ වචනෙන් වචනේ අර්ථය පෙන්වනවා. ඈ එතකොට උජුං කායන් කියන්නේ මොකද්ද? පනිදාය කියන්නේ මොකද්ද? පරිමුඛං කියන්නේ මොකද්ද? ඊළඟට කතම් පරිමුඛං ප්‍රශ්නයක් අහනවා ඒකෙන්. පරිමුඛං කියන්නේ මොකද්ද? ඈ ඊට පස්සේ ඉස්සලහන 100 කියන්නේ මොකක්ද? සිහියක් සිහි කරන බවක් සිහි කරන ගතියක් තියෙනවනේ මේකට සිහිය කියන්නේ. යමක් සිහි කරන ගතියට සිහිය කියන්නේ. පරිමුඛං කියන්නේ මොකද්ද? නාසිකක් ගේවා මුඛ නිමිත්තේ. නාසයේ කෙලවර හෝ මුඛ නිමිත්තේ. නාසයේ කෙලවර හෝ මුඛ නිමිත්තේ. ඊට පස්සේ පෙන්නනවා සතින් උපට්ඨ පෙත්වා සිහිය මේ සිහිය එළඹ සිටියේ වේ මනාව එළඹ සිටියේ වේ. නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ මේ සිහිය එළඹ සිටියේ වේ මනාව එළඹ සිටියේ වේ. මෙන්න මේ தත්ත්වයට ගත්ත කෙනයි අරණ්‍යයක් හෝ හිස්ගයක් හෝ සොහනක් හෝ පිදුරුබිසක් හෝ ඇසුරු කරන්නේ. මේ සිහිය අල්ලගත්ත කෙනා සිහිය හුරු කරන්න මේ සති නිමිත්ත තුල තියාගත්ත කෙනාට ඇපෙන්නන්නේ මේ මේ මේ තැන් වලට යන්න කියලා. එතකොට ඒකෙන් මට කියන්න උනේ මේ සති නිමිත්ත තමයි සමත නිමිත්ත කියන්නේ. අනිත් හැම එකක්ම පින්වතුනි සිහිය සහ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා දෙකක් අද ඕගොල්ලෝ සතිපට්ඨාන භාවනාවයි සතිපට්ඨානය කියලා හිතාගෙන ඉන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවන කියන එක. සිහිය පිහිටුවන්න කොහෙද? නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගන්න. මේ සිහිය පිහිටුවා ගත්තාම මේ සිහියට ආරක්ෂාවක් හැටියටයි කයනුව බලන්නේ. කාය කයානුව බලන එකට සිහිය ගෙනියනවා නෙමෙයි. සිහියෙන් මේ කයානුව බැලීමෙන් කරන්න මොකද සිහිය පිහිටවනවා. මේ සිහිය පිහිටුවා ගණ්ඩයි කයානුව බලන්නේ. ඇයි? සති නිමිත්තක හිත තබාගෙන තිබුණොත් ඒකට ආරක්ෂාවක් සැලසුවේ නැත්තම් රාග දේශ මොහ විතර්කයක් ආපෙටි දන්නේම නැතුව අතහැරෙනවා. මොකද රාග දේශ මොහ විතර්ක අපි ඇති කරගෙන තියෙන්නේ භවය අනුව ගිහිල්ලාම. බාහිරට නැඹුරු වෙලයි. ඒ සිතුවිල්ල එනකොට මෙහි අතහැරලාමයි එන්නේ. සති නිමිත්තක හිත තබාගෙන කය අනුව බලනකොට වෙන්නේ කය අනුව බලනකොට වෙන්නේ අර භවය අනුව යන්නේ. ඒ කියන්නේ මේ සිහිය අතහැරලා අහකට යන්නේ නැහැ. සති නිමිත්ත හිත තබාගෙන කය අනුව බලනවා. එක්ක වේදනාව අනුව බලනවා. සිත අනුව බලනවා අපි. ධර්මය අනුව බලනවා අපි. මේ ටික තියෙන්නේ සිහිය පිහිටුවණ්ඩයි. සිහිය පිහිටුවණ්ඩයි. ඕනම කමඨහන ආනාපාන සති විතරක් නෙමෙයි ඕනම කමඨහනක් වඩනකොට සති නිමිත්තක හිත තබාගෙන කමඨහන වඩන්න මොකද මේ දැන් උපායක් බුදු ගුණ හිතන එක සිහිය පිහිටුවා ගන්න උපායක් මේ. සති නිමිත්තක හිත තබාගෙන බුදු ගුණ අපි හිතනකොට වෙන්නේ සති නිමිත්ත අතහැරලා අහකට යන්න තියෙන ඉඩයි නැත්තේ. අපි බුදු ගුණ හිතලා හිතලා පැය භාගයක් හරි නැගිටි. ඒ මානසිකාර්ය ඉවර වුණත් අර සිහිය පිහිටපු බව ඉවර වෙන්නේ නැහැ. සතිපට්ඨානේ වඩන්න පුළුවන් එකක් නේ. නේද? බුදුගුණ මෙනෙහි කරන එක නම් සතිපට්ඨානේ කොහොමද වඩන්නේ? ඔන්න දැන් අද බුදුගුණ ටිකක් මෙනෙහි කරුවා නම් නැගිටිනකොට ඉවරයි. ආපහු මෙනෙහි කරන්න ගන්නවා කියන එකට ඊයේ එක එකතු වෙනවද අපිට? එහෙනම් කොහොමද නැවත නැවත උපචයක් නොවේ නම් වැඩෙන්නේ කොහොමද? මම කියන එක තේරෙනවද? සති නිමිති කියන එකේ හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් බුදුගුණ මනසිකාරයෙන් පස්සේ ඉවරයි. නමුත් සිහිය එළඹ සිටින බව උන ටිකක් තියෙනවා. ඊගව දවසේදී සති නිමිත තුල හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් ඊට වඩා හිත මේ තුල එළඹ සිටින ගතිය ටිකක් වැඩි වෙනවා. ඊගව දවසේදීත් මේ සති නිමිත්ත තුල හොඳට හිත තියාගෙන බුදුගුණ වැඩුවොත් අර දවස් දෙකටම වඩා එන්න වෙනවා. මේ සිහිය එන්න එන්න වැඩිනවා. සිහිය සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජංග සම්මා සතිය කියන තැන දක්වා මේක වැඩෙනවා. ඊගාවෙක මේ සිහිය හැම වෙලාවම හතර ඉරියව්වෙම සිහියෙන් හැම දෙයක්ම කරන්න ඕනේ. යනකොට එනකොට ඇවිදිනකොට හැම වෙලාවකම සති නිමිත්තට හිත තබාගෙන කතා කරන වෙලාවට විතරයි අතහැරෙන්නේ කතා නොකරනවා නම් ඕනම දෙයක් සිහියෙන් කරන්න පුළුවන් හැම වෙලාවෙම මේ සිහිය තුල හිත තබාගෙනම හැම දෙයක්ම කරන්නට ඕනේ එහෙම කරන්න බැරි හිඳයි හයිය මදි හිඳයි එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ මේ සිහිය බලවත් කරන එකයි කරන්න අපි. එක තැනක ඉඳගෙන කලානම් කරන්නේ මොකද්ද? වැඩ කටයුතු කරනකොට සිහියෙන් කරන්න පුළුවන් தത്വයට සිහිය බලවත් කරන එකක් මේ කරන්නේ. තියුණු කරන එකක්. අපි හිතාගෙන මේ භාවනා කරනවා කියන එකෙන් නිවන් දකින්නවා කියලානේ. ඔය දැන් නිවන් දකින්න නෙමෙයි අපි ආනාපාන සතිය බුදුගුණ වඩන නිවන් දකින්න කියලා. ඕක කරනකොට නිවන් දකින්න. කොහොමද කරනව නිවන් දකින්න තමයි කොහොමද වෙන්නේ? මෙහි එක තැනක ඉඳගෙන ආනාපාන සතිය හරි බුදුගුණ හරි වඩනකොට සතු නිමිත්තක තබාගෙන ඒකෙන් හුරුවක් වෙනවා සිහිය තුල සති නිමිති තුල සිත තබා ගන්න. ඒ හුරුව උදව් කරගෙන යනකොට එනකොට ඉරියව් හසුරුවනට වැඩ කටයුතු කරද්දී සිහියම කරනවා. කරනවා කියන්නේ අපි දන්න මෙහි උපදින විතර්කයන්ගේ බලය මේ අඩු වෙලා තියෙන්නේ. හොඳට සිහිය පිහිටන්න පිහිටන්න තමා තුළ විතර්කය පහළනොත් ඔව් මේ දරුවමයි, gederamai, තියනවමයි, එහෙ ඉන්නවමයි කියලා කලින් පියුණු අර රළු ගතිය නැහැ. එන්න එන්න අඩු වෙනවා. තමා තුළ පහළ වෙනවා මේ විතර්කයක් කෙනෙක් බලා ගන්න පුළුවන්. ඔන්නෝක හොඳටම අහුවෙන දවසට ආවොත් Tamanට ඊතාසියුන් නිමිත්ත තැන දක්වාම යන්න පුළුවන්. ඕකට මම තව හොඳ උපමාවක් කියන්නම්. වැඩිද? මේ මේ කියන කාරණාව කොච්චර සාධාරණද කියන එක මේ සතිය පිහිටවනවා කියන එකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් දෙනවා සංයුත්ත නිකායේ මේ මම කතා කරලා තියෙන දෙක මම හිතන්නේ අපි මේ ලොකුගේ මාත්‍ය ප්‍රතිගත කරනවා වෙන්නේ නැති. ආපහු ටිකක් අහන්න. නැවත නැවත ටිකක් අහනකොට මොකද්ද මේ කියන්නේ කියලා ටිකක් හරි අල්ලගන්න පුළුවන් නැතිනම් තාම මේ දෙමළ පත්‍රය බලනවා වගේ. ඒ කියන්නේ අපිට නැත්තම් තේරෙන භාෂාවක පත්‍රයක් බලනවා වගේ වෙයි. මේ නේද? මොකද අපි අපේ දැනුම් පරාසයට හුරු දෙයක් නෙමෙයි මේ කියවෙන්නේ. මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට ඇතුළත්ව ඒ තුල ජීවිතය හැසිරිච්ච දෙයක් කියනකොට නම් ටක් ගාලා අපිට ගන්න පුළුවන්. හුරුයි. කවදාවත් හම්බ වෙච්ච නැති දෙයක් ගත්තාම ආධුනිකය අපිට හම්බ වෙන්නේ එකපාරට. වෘත්ති දෙන්න රැඳෙන්න මනස. ඒකයි මේ ගතියදී. අපිට බන දහන් මතකෙ හිටින්නේ කියලා කියන්නේ. අපි විහිළු කතාවක්වත් නරක වචනයක්වත් වේගින් කිව්වත් හොඳට මතක තියෙන්නේ. ඇයි හොඳට ඒ හුරු කරපු පැත්ත හින්දා මේවා හුරු නොකළ නිසායි ආධුනිකයි අපිට. ඉතින් මේක හුරු කළාම දහම් වචනයක් විතරයි ඇහෙන්න විතරයි වුණ හොඳට මේ කිව්වේ මේකයි කියන එක තේරෙනවා. කොතනද පටන් ගත්තේ? කියන්න හැදුවේ කොතන? මතකද? නෑ නෑ වැරදි සත්තු 6 දිනක් ඉන්නවා කියලා කතාවක් කියන්න ගත්තේ මම හිතන්නේ. ඒක තමයි උපමාවක් සංයුත්ත නිකායේ තියෙනවා කතාවක්. කියලා නේද? මම කියන්නේ දහම් කරුණ කිව්වොත් නම් ඉක්මනට ඒක යන්නේ තියෙන බලවටක් ගාලා කියලා. එතකොට සංයුත්ත නිකායේ තියෙනවා චප්පානක කියලා සූත්‍රයක්. මේ සූත්‍රය හොඳට පෙන්නනවා අදහසක්. නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු 6 දිනක් ගන්නවා. නරියෙකුයි බල්ලෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි කිඹුලෙකුයි කිව්වද හදන කිව්වද නායකුයි දැන් නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනෙක් නේ අරගෙන ඔන්න වඳුරගේ නැට්ටේ ලනු කැල්ලක් බඳිනවා නරියගේ නැට්ටෙත් බඳිනවා කිඹුලගේ නැට්ටෙත් බඳිනවා වඳුරගේ නැට්ටෙත් බඳිනවා කුරුල්ලගේ නැට්ටෙත් බඳිනවා නායාගේ නැට්ටෙත් බඳිනවා දැන් ලනු කෑලි හයක් වෙන වෙනම බැඳලා තියෙනවා. ඊට පස්සේ මෙහා කෙරවල් 6 4 ටික ඔක්කොම එකට අරගෙන ගැටයක් ගහලා අතහරිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් ණය ආදිනවා හුඹහට යන්න. නරිය ආදිනවා සොහනට යන්න. බල්ලා ආදිනවා ගමට යන්න. කුරුල්ලා ආදිනවා අහසට යන්න. වඳුරා ආදිනවා කැලයට ගහකට යන්න. කිඹුලා ආදිනවා දියට යන්න. ණය ආදිනවා හුඹහකට යන්න. දැන් නානා ගති ඇති 6 දෙනා එහාට මෙහාට තමන්ගේ රුචිකත්වයට අදිනවා. දැන් ලොකු කලබගෑනියක්. එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. ඔයින් කොයි වෙලාවක හරි එකෙක් බලවත් වෙයිද ඔක්කොම ටික ඇදගෙන යනවා. ණයා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන උඹාට යනවා. වඳුර බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන කැලේට යනවා. කුරුල්ල බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන අහසට යනවා. නරිය බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන සොහොනට යනවා. බල්ල බලවත් වුණොත් ගමට යනවා. කිඹුලා බලවත් වුණොත් වතුරට. මහණෙනි අර්ථය හැඟවීම පිණිස මම මේ උපමාව කිව්වේ. නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා වගේ තමයි මහණෙනි ඇහැ කන දිව නාසය ශරීරය මනස. දැන් ඇහැ අදිනවා රූප බලන්න. කන අදිනවා ශබ්ද අහන්න. නාසය අදිනවා ගඳ සුවඳ බලපන්. දිව අදිනවා රස බලපන්. කය අදිනවා ස්පර්ශ බලපන්. හිත අදිනවා ධර්මාරම්මන. දැන් මේ හය දෙනාගේ නැති එකට ගැට ගහලා තියෙන්නේ. දකින්න දේ අහන්න පුළුවන්, අහන දේ දකින්න පුළුවන් ඔක්කොම එකට බැඳලා තියෙන්නේ දැන්. මේ සත්තු හය දෙනාගෙන් එකෙක් බලවත් වුණොත් ඔක්කොම ඇදගෙන යනවා. ටීවී එකක් එහෙම දාලා ලස්සන පිචර් එකක් යනවා කියලා දැන් ඒ පැත්තේ තියෙන කරුණු ටික බලවත් වුණා කියන්නේ මොකක්ද උනේ? ඔන්න දැන් අනිත් ඔක්කොම දුබලයි මේ සතා බලවත් ඇදගෙන යනවා. ඔන්න දැන් පිකර් බලනවා කියනවා. දැන් බොහොම කනක් තියෙනවා කැසට් එකකුත් ගලවලා ඔන්න ලස්සන සින්දුවක් දාලා දැන් දැන් ඒ සතා බලවත් කියන්නේ දැන් ඔන්න සින්දුව අහනවා. දැන් එහාට ඇදගෙන යම් යම් ආයතනයක් බලවත් නම් ඒ පැත්තට ඔක්කොම ටික අහගෙන යනවා. සතෙක් බලවත් නම් ඒ පැත්තට ගහගෙන ඔය උපමාවෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කාවද? සාමාන්‍ය ලෝකයාගේ මනස අපේ මනස මේ පෙන්වන්නේ අපේ මනස තියෙන ඔහොම නෙමෙයිද? නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා එහාට ඇදගෙන යනවා මෙහාට ඇදගෙන යන විදිහට හිත හිතා හිත හිතා ඉන්නවා. එක පැත්තක් බලවත් වෙච්ච ගමන් ඔක්කොම පැත්තක ඒ පැත්තට යනවානේ. ඊට පස්සේ දෙවනුවේට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය වගේ নানা ගති ඇති අදහස් ඇති ඔය සත්තු 6 දෙනාව ගන්නවා අරගෙන සත්තු 6 දෙනාගේ නැටි කෙරවල් 6 ලනු කෑලි 6කුත් බඳිනවා. ඉතුරු ලනු කෙරවල අරගෙන ටැඹක හෝ හුලක බඳිනවා. කණුවක බඳිනවා. දැන් මේ නයා හුඹහට යන්න කියලා වඳුරා කැලේට යන්න කියලා කුරුල්ලා අහතට යන්න කියලා කිඹුලා වතුරට යන්න කියලා බල්ලා ගමට යන්න කියලා නරියා තොහනට යන්න කියලා අදිනවා. ඇද්දට ඇද්දට ඇදගෙන යන්න බෑ ඇදලා ඇදලා ඇදලා ඇදලා හෙම්බත් වෙලා කනුව මුලම ටැඹ පුලම වැටිලා හීල වෙන දවසක් එනවා. මහණෙනි මම සිහිය ටැඹකට උපමා කරමි කනුවකට උපමා කරමි. ඔන්න පෙන්ව හොඳට. මේ සිහිය හොඳට බලන්න. ඒ කියන්නේ දැන් මේ බුදු ගුණ මේ මෙනෙහි කරන එකට වඩා කැඳේ බැඳා කියලා නතර වෙන්නේ මෙයා අදිනවා. සති නිමිත්තක හිත තබාගෙන ඉන්නවා දැන් හිටිය කියලා නතර වෙන්නේ රූප බලපන් තත්දහපන් කියපු විතර්කේනෝ ආයෙත් ඇදලා ගන්නවා යන්න දෙන්නේ නැහැ දැන්. බැඳලානේ තියෙන යන්න ගියට යන්න බෑ. ආපහු එනවා. සති නිමිත්තක දැන් සති නිමිත්ත තමයි හුල සති නිමිත්ත තමයි ටැඹ. දැන් වෙනදට තිබුණේ කණුවක බැඳලා නෙමෙයි නිකන් අතහැරලානේ. ඔහේ හිත හිතා පාවෙවි ඉන්න මනසක් නෙතිබුණේ. දැන් එහෙම යන්න බෑ ටැඹක බැඳලා තියෙන සිහිය හැම වෙලාවෙම සති 100ක තියෙන. රූප බලපන්, සද්ධාහපන්, ගඳ සුවඳ ලබපන් කියලා හිතුණත් යන්නේ නෑ ආපහු ටග්ගල සිහි කරලා ගන්න. මෙන්න මේකෙන් පෙන්න්නේ මේ සති නිමිති තුල හැම වෙලාවෙම හිත හුරු කරන්න එහෙම නැතිනම් මේ සති නිමිති හුරු නොකොලොත් හොඳට බලන්න අපි පැත්තකට වෙලා ඉඳගෙන බුදු ගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ මෛත්‍රී හෝ කමඨහනක් වැඩුවත් නැගිට ගමම ආයේ කොහෙද ඉන්නේ? අර සත්තු හය දෙනා ඇදගෙන යන මට්ටමේ මිසක ටැබක කණුවක හිටලාද තියන්නේ අපි. පැයක් හරි බුදුගුණ වැඩුවා නම් ඉන්නකන් ඉඳි. නැගිට ගමම මොකද වෙන්නේ? ආයේ සත්තු ඇදගෙන යන තැනකනේ. ওই සත්තු ඇදගෙන යන එක වලකින්දම නේද ඕනේ. මේ ටැඹ කණුව හුල තුල බැඳලා තියන්න නේද ඕනේ. මේ එක තැනක ඉඳගෙන කලේ මේ කණුව හිටවන එක. මේ තැඹ හිටවන එකයි මේ කරන්නේ. ඊට පස්සේ පැනලා යන්න බෑ මේ තැඹ තුලයි බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සිහියෙන්ම යන්නේ. මේ සිහිය නෙමෙයි මේ සති නිමිත්ත නෙමෙයි නිවනයි කිය යුතු. සති නිමිත්ත නෙමෙයි මම එකට කියන්නේ නිවන කියලා. යම් සත්‍යයක් පෙන්වුවා නම් ওই සත්‍ය අවබෝධ වෙන්නේ තුන් කාලය කියන එකේ මනස මිදුනහමයි. තුන් කාලය කියන මනස ඉබේමයි මිදෙන්නේ මේ සිහිය කියන කෙලඹ සිටියානම්. ওই තුන් කාලය ගැන පෙන්නලා ඒකට පේන්නේ කියලා අමාරු වෙන්න කනසලු වෙන්න එහෙම එකක් නෑ කියන්න එපා. ඕනේ නෑ. උපදින විතර්කයන්ගේ අනිත්‍ය දකිනවා නම් ඉබේමයි අර ඇත්ත සාත්‍ය. උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන්න බෑ. ඒක ඇත්ත වෙලා ඇත්ත වෙනවා මේක කරන්න බෑ කියන තැනකින් ගන්න එපා දුක් වෙන්න එපා කනගාටු වෙන්න එපා මේ සිහිය පිහිටුවා ගන්නවා කියන තැන කරන්න ඉබේම මේකට උපකාර සිහිය පිහිටුවා ගන්න උත්සාහය තියෙන්නට ඕන සතර සතිපට්ඨානේ වඩන්න වෙනවා ඒකායනුවයම් භික්කවේ මග්ගු මහායනි මේ එකම මගයි කියලා පෙන්වන්නේ ඒකයි මේ දුක නැති කරනවා කියලා යම් කෙනෙක් කියනවා නම් ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා සෝක පරිද්දවාරං සමතික්ඛමාය දුක්ඛ දෝමනසානං අත්ංගමාය ඥාය සද්ධිකමය නිබ්බාන සත්‍චිකිරිය දැන් චත්තාරු සතිපට්ඨාන මේ හතර සිහිය පිහිටුවන්නට යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේක බහුවචනෙන් පෙන්නවා පෙන්නවා සිහිය හතරක් නෙමෙයි එකම සිහිය උපාය ධර්ම හතරක්. මේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්ම හතරක් මේ තියෙනවා. සිහිය එකයි. මේ සිහිය පිහිටුවාගෙන ඒ සිහියේ පිහිටන්න මේ ධර්මතා හතර වඩන්න නැතුව සිහිය පිහිටන්නේ සිහිය නොපිහිටියොත් මේ මනස තුළ පහළ වෙන විතර්ක වලකනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. විතර්ක වලකන්නේ නැතිනම් තුන් කාලෙ මිදෙනවා කියන එකක් වෙන්න තුන් කාලෙ මිදෙන්නේ නැතිනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ සත්‍ය සාත් කරනවා කියන එක වෙන්නේ ලෝක නිරෝධය සාත් කරනවා කියන එක වෙන්නේ ලෝක නිරෝධය සාත් කළා කියන සත්‍ය සාත් කළා කියන්නේ ලෝකෙ මිදිලා ජරා මරණ දුකෙන් මිදිලා ඒ ටික වෙන්නේ මේ ධර්මතා ටික නිසායි මේ ධර්මතා ලැබෙන්නේ මේ සිහිය නැමැති එකම ධර්මතාවය නිසායි. ගොඩාක් අමාරු තේරුම් කරගන්න පවා අපහසු සිද්ධියක්ද මේ සිහිය කියන එක. එහෙම නැහනේ. සිහිය කියන්නේ මේ සති නිමිත්ත හිත තබා ගන්න උත්සාහය විතරයි ඕනේ. ඕනේකම තියෙනවා නම් බැරි නෑ. මේ නොතේරෙන දහම් කරුණු තේරුම් කරගන්නවා වගේ අමාරු සිද්ධියක් නෙමෙයි සිහිය තබා ගන්න එක. මේකෙදි හැමදාම මේ කසාය බොන මට්ටම නැහැ. කසාය බොනවා වගේ. අමාරු නැහැ. යම් මට්ටමක් තියෙනවා මේ සති නිමිත්තට හිත තබපු තබන පමණ විතරයි සිහිය තුල එනබ සිටිනවා එපමණකින්ම මේ කය පුදුම විදිහට සැහැල්ලු වෙන තැනක් තියෙනවා මණ්ඩපීය මිදම්බික්කේ Brahmacharya මහන්නේ මේ Brahmacharya මිහිරි පැනක් වගේ කියන්නේ හිතන් දෙපා මේ නිවන් දකින්නකම මෙහෙමම අමාරුයි කියලා. නෑ එක ටිකකටයි මේ මේ මුල් හුරුව ගන්න විතරයි අමාරුවෙන් හරි මේ සිය හුරු කෙරුවොත්. වැරදි වැරදි හරි වැටි වැටි හරි අමාරුවෙන් හරි සිය හුරු කෙරුවොත් හුරු වෙනවමයි පිහිටෙව්වොත් පිහිටනවමයි නිබෝධ හොඳට පිහි පිහිටීම හුරු වුණාට පස්සේ චුට්ටක් අමාරු නෑ මේ කය පවා පුදුම විදිහට සැහැල්ලු වෙනවා. ඕනම තැනක ඕනම ඉරියව්ව කෙලඹ සිටින්න පුළුවන්. ඒ හින්දා මේ සිහිය මේ සිහිය පිහිටුවා ගන්න එක අනිවාර්යයෙන්ම අවශ්‍යමයි. අපිට රාග දේශ මොහ අකුසල විතර්ක පහළ වෙන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට නෙමෙයිනේ ඉරියව් පරිහරණය කරනකොටනේ එහෙනම් සිහිය ආරක්ෂාව තියෙන්න ඕනේ කොයි වෙලාවටද ඉරියව් පරිහරණය කරනකොටමයි එහෙම ඉරියව් පරිහරණය කරනකොට ආරක්ෂා වෙලා රැකිලා ඉරියව් පරිහරණය කරන්නයි මේ සිහිය තියෙන්නේ ඒක ඉරියව් පරිහරණය කරමින්ම ගණ්ඩ තාම දක්ෂ මදිහින්දයි එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා එකක් මේ අපි කරන්නේ. මෙහෙම හුරු වුණාම හතර ඉරියව්වෙම පුළුවන්. තිත්තං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිත්තු. ඔක මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන ඒ ටික මේ මෛත්‍රී භාවනාවට විතරක් නෙමෙයි. හැම කෙනාටම හැම කමඨහනකටම යනකොට එනකොට නිදා ගන්නකොට මේ හැම වෙලාවටම සිහිය කියන එක තියෙන්නට අපි සිහියෙන්ම කරන්න කියනකොට අපි කනවා කනවා බොනවා බොනවා කියලා හිතන එක නෙමෙයි. මේ සිහිය තුල හිත තබාගෙන හිත තබා ගන්න ටිකක් උත්සාහවත් වෙලා බලන්න ජීවිතයට මොනතරම් රැකවරණයක් හිතක් පිළිසරණයක් ලැබෙයිද කියලා මේ සිහිය කියන තැන පිහිටවන්න මහා බරක් හැටියට ගන්න එපා. මම මේ ගේ කෑල්ල අතු ගන්නවා සති නිමිත්තෙන් හිත අහකට යන්න දෙන්නේ නැතුව. මුළු දවසෙම ඉන්නව නෙමෙයි. මේ ගේ ටික අතු ගන්නවා මම 100 අහකට යන්න දෙන්නේ නැතුව. Tamanට බරක් නැහැනේ. ඔච්චරයි තියෙන්නේ. ඒ ටික අතු ගාලා ඉවරන හරියි. දැන් අතන ටික මේ ටිකම මතු ගන්නවා දැන් මේ සීයේ. මේ හැලිවලන් දෙක තුන හොදනවා මම 100හකට යන්නේ නැති වෙන්න. මුළු දවසම ඉඳ හිතන්න එපා. එතකොට නෙදරි. අර ලයිට් කනුව ගාවට යනවා මම 100 අතහැරෙන්නේ නැති වෙන්න. මේව අල්ලගන්න Tamanට බර නැති දැනකි. මුන්ට සති නිමිත්තක හිත තබාගෙන මම අර බිත්තිය ගාවට යනවා 100ෙන්. කොහොමද දන්නේම නැතුව, වෙහෙසක් නැතුව ඉබේම මේ 100 ආවේ. සිහිය කියන එක තේරෙනව නේද හැමෝට? එක මාසයක් කළා බලන්න අවංකම උත්සාහයෙන් කරනවා නම් මාසයක් ඕනේ සතියක් ඇති කියපියුතු විශේෂණයක් නොවුනොත් සිහිය විතරක් නෙමෙයි මේ ඔක්කොම ටික බොරුයි කියලා අතහරින්න. ඔගොල්ලෝ කරනවා නම් කළා ඒක විශේෂණයකුත් නොවෙන්නේ නම් අතහරින්න. එක රැයක් දවාලක් ඇති හරියට යම්කිසි කෙනෙක් සිහිය කියන එක හරියට සති නිමිත්ත තුල තබාගෙන 100ෙම ඉන්නවා කියන තැන එක චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්න නෑ යන්න දෙන්නෙම නෑ කියලා මුදුර 100ෙන් ඉන්නවා දැන් නම් ඉස්සෙල්ලා ගියා යන්න දෙන්නෙම නෑ ඒත් යනවා ආයෙත් සිහි කරගන්න මේ සිහිය තබාගෙන සිහියම ආනාපාන සතිය වඩන්න පුළුවන්. බුදුගුණ හිතන්න පුළුවන්, මෛත්‍රී හිතන්න පුළුවන්. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති හිතීම චතුරාර්යක බික්කු භාවයේ සීලව. සිල්වත් භික්ෂුව මේ හතර වඩනවා මොකටද ආරක්ෂාව? දැන් අපි හිතාගෙන බුදුගුණ අසුභය මරණය මෛත්‍රී කියන හතර වැඩුවාම යක්කු පෙරේත භූතය ගහන්නේ නැහැ කියලා. එහෙම ආරක්ෂාවකට නෙමෙයි. සිල්වතා තමාගේ ආරක්ෂාවට මොකේද සීලයේ ආරක්ෂාවට රාග දේශ මොහ අකුසල ධර්ම ඇති වෙලා සතර අපායට වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න මේ හතර වඩන්නේ ඇයි මේ සිහිය තබාගෙන මේ සිහිය ආරක්ෂාවට මේ ටික තියෙන්නේ සිල්වතාගේ ආරක්ෂාවට මේ ටික තියෙන්නේ මේ සති නිමිත්ත තුල හිත තබා සති නිමිත්ත තුල සිහියෙන් ඉන්නවනම් අකුසල ධර්ම වෙන්නේ නැහැ සිහිය කියන එක රැකෙනවා මේ ධර්මතාව ටිකෙන්. මේ සති නිමිත්ත කිත තබාගෙන බුදු ගුණ අසුබේ මරණය වඩනවා නම් මේ ටික කරනවා නම් මේ සිහිය රැකෙනවා. තමාගේ ආරක්ෂාවට මේ ටික කරන්න කියන එක. ඊට පස්සේ දැන් අර මනෝ විතරකයන් හඳුනාගෙන ඒ ප්‍රපංච ධර්මයන්ගේ සංසිඳීම සිද්ධ වෙනවා සමත නිමිත්තෙන් දෙන්න දෙන්න ආශ්‍රේවණය කරනවා නම් හිතනවා නම් සති නිමිත්ත ආසේවණය කරන්ට සති නිමිත්ත අල්ලගන්න උපකාරක ධර්මයක් පහසුයි කය වචන දෙක ටිකක් සංවර කරගන්න එක. කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට සිහිය අල්ලගන්නවා තියා කය අල්ලගන්නත් බෑ. ඒ හින්දා කය වචන දෙකේ සංවරය ඕනේ වෙන්නේ ඕනේ උනේ මේ සති නිමිත්ත අල්ලගණ්ඩයි. එහෙනම් උන්න දැන් අපිට තවාර්ථයක් වෙනවා. නිති පන්සිල් රැක්කනම් පොහොය අටසිල් රැක්කනම් මේ සමාදන් වෙලා නිකන් ඉන්න නෙමෙයි මම සිල් ගත්තා කියලා ඉන්න හැම නෙමෙයි. කඩේක තියෙන කැත්තක් හරි මන්නයක් හරි ගෙනහිල්ලා දැන් අපේ ගෙදර වත්තේ විශාලට කැලේ වැවිලා. හොඳට කැලේ කපන්න පුළුවන් කැපෙන තියුණු කැත්තක් ගෙනල්ලා අපි ඇඳයට දාලා තියෙනවා. කැපේද කැලේ? නෑ. කැලේ කැපෙන්නේ නෑ කැත්ත මලකට කනවා විතරයි නේ. මේ අපේ ගෙදර වත්තේ මේ කෙලෙස් වණයක් තියෙන්නේ. මේ කෙලෙස් වණය සිඳින්න උපකාර පිණිස තමයි කැත්තක් බාදුවක් ගත්තා වගේ මේ පොයේ දවසට සිල් ගත්තේ. සිල් සමාදන්. ඇයි? දැන් මේ කෙලෙස් වලින් හිඳින්න උපකාරක ධර්ම. දැන් ගినాපු කැත්ත ඇඳයටට දැම්මා වගේ දැන් අපි සිල් ගාගෙන ඉන්නේ කියලා පැත්තකටලා හිටියොත් මොකද වෙන්නේ? කැත්ත මලකට කනවා. ඒ කියන්නේ කෙලෙස් මල එනවා. කෙලෙස් වණේ වැඩෙනවා. අපි සිල් ගත්තනම් දැන් පොහොය අට සිල් හෝ නිති පන්සිල් හෝ සිල් ගත්තනම් ගත්තේ මොකටද? හිත අල්ලගන්න සිහිය අල්ලගන්න වායාම සති කියන දෙක සමාධියට උපකාර පිණිසයි. එහෙනම් දැන් සිල් සමාදන් වෙලා මේ පැත්තකටලා ඉන්න නෙමෙයි මේ සීලයේ එදා දවසේ උපායක් කරගත්ත මේ හිත රැකගන්න උපායක් කරගත්ත. ආරක්ෂාවක් කරගත්තා. සීලයක පිළිහිටලා දැන් මේ සම්මත නිමිත ආසවනය කරන්න හුරු කරගන්නවා. ඇයි වළම්පිකන් ටික හොදනකොට සිහිය අල්ලගන්නවා කියලා උත්සාහවත් වුණාට බෑ සිහිය අල්ලගන්න ඒ ටික හදනකොට ළමයා කෑ ගහනවා. එතෙන්ට දුවලා එනකොටම සිහිය අල්ලගන්න බෑ බත් මුට්ටිය ඔන්න රොස් වෙනවා. ඒ ටික එනකොටම බෑ අන්න හරක කඹේ කඩාගෙන. දැන් මෙහෙම වුණාම සිහිය අල්ලගන්න වේගවත් නෑ අපි. ඒ හින්දා උපාසකම්ම නම් උපාසක මහත්තයට උපාසක මහත්තය නම් උපාසකම්මට ගෙදර දවසේ එදා බාර දෙනවා මම අද සිල් ගන්න යනවා කියලා. දැන් මේ මොකද ඔක්කොම ටික කරමින් බැරි හින්දා දැන් මේ සිහිය අල්ලගන්න උපායක්. ඔන්න දැන් පොයට යනවා පන්තලට. දැන් ආවේ ලොකු වැඩකට. ඇයි ගෙදර මෙහෙම තියෙන්නේ? දැන් දන්නවා සසරෙන් සමාවක් නෑ මෙච්චර ඉක්මනට කරනකොට සිහිය අත්හැරන රාග දේශ මොහ ඇති වුණා කියලා. ඔබ ඉක්මනට කරපු නිසා මේ මේ කියන සසරෙන් සමාවක් එහෙම තියෙනවද? නෑ. හැමතැනකම සිහිය තියෙන එක වෙන්න වෙලා. එහෙනම් ඔය ඔය තරම් වේගෙන් අරමුණු වෙනවනම් ඒ වේගෙටම සිහිය කියන එකත් ගෙනියන්න තරම් ඕනේ. නමුත් ඒ අස්සේ ඉඳගෙන බෑ. ඒ හිඳයි සිල් අරගෙන මේ දැන් පැත්තකට උණු උපායක්. දැන් අද දවසේදී හොඳට ඔළුවේ ඉඳන් පොරෝගන නිදාගත්තා කියලා මොනවා හරි අල්ලාප සල්ලාප කිය කියා හිටියා කියලා ගෙදර ගිහිල්ලා අර වගේ කරුණ ටික වෙනකොට සිහි වෙන්න සිහිය හිටියේද? හිටින්නේ දැන් මෙයා මේ සිහිය ඔරොත්තු දෙන ළමයාට එනකොට එතෙන්ටත් යනවා. බත්තලිය ගාවටත් යන්න පුළුවන්. කියන තැනට වේගෙන් වේගෙන් කරන තැන සිහියද වේගෙන් වේගෙන් යනවා කියන තැනට බලවත් කරගන්න මේ දවස් උදව් කරගත්තා. එදා දවසේ දැන් දවස පුරාම සීලයක පිළිලා මොකද මේ කරන්නේ සමාධිය ඇති කරගන්න මේ සමත නිමිත්ත ගන්න ආසෙවන එක හාමුදුරුව බණ කිව්වත් කමන්නේ නැතත් කමන්නේ එහෙම නැතිනම් අපි මේ අනුන් බලාගෙන ආව නෙමෙයි Taman දැන් ඒක මේ දර්ශනයක් අපිට තියෙනවා එයාට එයාට දර්ශනයක් තියෙන ඇයි මේ සිල් ගන්නෙ මම කියන එක සීලය කියන එක සමාධියට උපකාරක ධර්මයක් කියන එක දන්නවා එයා ඒ හින්දා මේ මේ දෙයට උපකාරකවයි මෙයා ගත්තේ සිල්ගත් එක හාමුදුරන්ගේ බණහඬ උපකාරක ධර්මයක් කියන තැනකින් තියෙන උදාහරණ. එහෙම තැනකින් නෙමෙයි ඒක හොඳයි. නමුත් මේ එහෙම කිව්ව නෑ ස්වාමීන් වහන්සේලා මේ බණ ටිකක්වත් කියන්නේ ඒක රේඩියක විදාලා යන්නේ අර මේකලා අපි බයිනවා. දොස් කියන අපිට එහෙම කාටවත් දොස් කියන්න බයින්න ඕනේ නෑ. අපි මේ කරන එකේ අර්ථය දැනගත්තා. අපිට අපේ තියෙන වැට බයින්න ගත්තොත් අපි ඉන්නේ නැති. ඒ මොකද සිල් අරගෙන බුදිය ගන්න ඔළුවේ ඉඳන් පොරවගෙන කියලා වගේ. නේද? එතකොට මම මේ කිව්වේ සිල් ගත්තනම් එතකොට අපිට මේකේ අර්ථය තේරුම් ගත්තනම් පන්සල වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්, ගහක් යට වෙන්න පුළුවන්, කැලයක් වෙන්න පුළුවන්, හිස්ගයක් වෙන්න පුළුවන්. දවස පුරාවට එයාට දන්නවනම් ගෙදර සිල් අරගෙන බෑ සම්බන්ධ සහිතන යනවා පන්සලට. පන්සලේ ගිහිල්ලා බෑ කට්ටිය ඔක්කොම කතාවට අල්ලගෙන සම්බන්ධ සහිතන ගෙදර ඉන්නේ. දැන් ඕනිකම තියෙන්නේ මේක කරන්න අනිවාර්යෙන් පන්සල ඕ ගෙදර කියන කාරණාව නෙමෙයි. ඊට පස්සේ ඔන්න සමත නිමිත්ත සීලයේ උපකාර කරගත දැන් සම්මත මිනිත් ඔන්න පොයේ දවසට ගිහිල්ලා දැන් දවස පුරාම උසහාය. දැන් Taman නිසා අනිත් අය අකුසල විතර්ක වලට අකුසලයන්ට සසරට අල්ලාප සල්ලාප වලට වැටුනේත් නෑ. අනිත් අය නිසා Taman වැටුනේ. Taman කෙනා කෙනා තම තමන්ගේ මට්ටම කරගන්නවා. සසරට වැටුනොත් ඔය අනිත් අය නිසා ප්‍රමාද වුණා කියලා මම ප්‍රමාද වුණා කියලා ඔය අය මාව බේරගන්න දෙන්නේ නැහැ. එහෙනම් මම අප්‍රමාදී යුතුයි. ලෝකේ ගොඩක් හදන්න බෑ මම මාව හදා ගන්නවා කියන තැනට උත්සාහවත් වෙනවා. ඔන්න සති නිමිත්ත ඊට ගන්න එදා දවසේ වෙහෙසෙනවා. ආ වෙනදට වඩා ඔන්න දැන් ටිකක් පුළුවන්. ඊට පස්සේ ඒ gedara වැඩ කටයුතු ඉවර වෙලා හවසත් විවේක අවස්ථාවට ආ සති නිමිත්ත තව ටිකක් බලවත් කරනවා. ඊට පස්සේ ඔන්න අටවක දවසේදීත් යනවා. මාසෙක ওই දවසේදීත් යනවා. මෙහෙම යනකොට මෙයා හරි දක්ෂයි බත් හැලිය නෙවෙයි බත් හැලි 10ක් රොස් වෙනවා 10ටම 100ෙන් කරන්න පුළුවන්. කියන තැන දක්වා සිහිය වැඩෙනවා. ඕනම තැනකට වරොත්තු. අන්න ඒ මට්ටමට එනකොට තමයි ප්‍රපංච සංසිඳෙන්නේ. ඔන්න දැන් සීල සමාධි ප්‍රඥා. ප්‍රපංච සංසිඳෙනකොට ටික ටික ටික ටික සංසිඳනකොට මොකද වෙන්නේ? පාමොජ්ජං ජායති. ඔන්න හිතට ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. ප්‍රමුදිතස්ස පීති ජායති. අන්න එදාට මේ සංකාර සංසිඳීම නිසා කෙලෙස් නැතිවීම නිසා निराமிස ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. කය හිත දෙක ප්‍රීති සහගත කල්ලි සිත ප්‍රීති සහගත කල්ලි කය හිත දෙක සංසිඳෙනවා. පස්සද්ද කයෝ සුඛම් වේදේති. කය සංසිඳීම කය සපසහගත. දැන් මේ මේ පැත්තේ ඉඳ ගන්නවා. දැන් ওই ටික කොහොම කරනකොට මේ පැත්තේ වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි සිහිය අල්ලගන්න විහෙතනවා කියන්නේ සිහිය වැඩෙනවා කියලා කියන්නේ සති සම්බුද්ධංගේ වැඩෙනවා. සිහිය හොඳට වැඩෙනකොට උපදින විතරකයන් අනිත්‍ය හැටියට තමා තුල හැටියට දුකක් හැටියට පේනවා ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙනවා දැන්. මේ දෙක කරන්න නැවත නැවත උත්සාහය බලවත් වෙන විරිය සම්බුද්ධංගේ වැඩෙනවා. ඔන්න මේ ටික කරනකොට තමයි අර අරමුණු සංසිඳිලා ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා දැන් මේ ප්‍රීති සම්බුද්ධංගේ වඩන ඉබේම වෙන්නේ දැන් ප්‍රීතිය නිසා හිත කය දෙක සංසිඳනවා දැන් ඔන්න පස්සද්ධි සම්බුද්ධංගේ වැඩෙනවා දැන් මේ බුද්ධංග ධර්ම වැඩෙන මට්ටමට ඇවිල්ලා මේ පැත්තේ මේ ටික කරනකොට දැන් මෙහෙම මේ බුද්ධංග වැඩෙනවා දැන් අපි සීල සමාධි ප්‍රඥා කළේ අරමුණු සංසිඳීම නිසා ප්‍රමෝදය ඇති වෙලා ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙලා ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙලා කියන මේ දැන් බුද්ධංග ධර්ම මේ පැත්තේ වැඩෙන්නේ. පස්සද්ධ කාය සුඛං වේදේති. කාය සංසිඳනකොට හිත කය දෙක සැපසාගත වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඔන්න කාය හිත දෙක සැපසහගත වෙනකොට විත්ත සමාධියන ඔන්න ධානා මට්ටම කියන එක උපදින දැන්. දැන් ඔන්න සමාධි සම්බුද්ධංගය පෙරෙනවා. සමාහිතේ චිත්තේ යතහා භූතම් පජානාති. අපි දැක්කනේ දැන් ඉස්සෙල්ලා එකක් අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා ඇත්තක් දැකලානේ ආවේ තුන් කාලේ තියෙන තැනකින්. ඔන්න මේ ටික මගෙන අන්න අර අතීතයේ ඇත්තටම නිරුද්ධ වෙලා නේද අනාගතේ ඉපදෙලා නැහැ නේද වර්තමානයේ හටගෙන නැති වෙනව නේද කියන එක පේන්නේ දැන්. ඔන්න පේනවා. සමාධිය කියන තැනට අරිෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වෙනවා තාම එතකම් මේ පෙවුනේ නැහැ. එතකම් මේ තුන් කාලේ තමයි හිස් කර කර ආයේ. ඒ කියන්නේ මේ මාතෘට යන පාරේ තමයි ගියේ. දැන් ඔන්න සමාධිගත මනසක් ඇති වුනහම ඇත්තටම අතීතය කියන්නේ නිරුද්ධ වෙලා නේද? අනාගතේ ඉපදිලා නෑ නේද? වර්තමානයේ හටගෙන නැති වෙනව නේද කියන එක පේනවා. එදාටයි ඇත්ත මේක නම් නිරුද්ධ වෙච්ච දේවල් ඇති බවට මේ දුක් විඳින ලෝකය ගැන කලකිරෙන්නේ ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ අත නිබ්බිදී දුක්ඛේ එදාට දුකේ කලකිරෙනවා කලකිරනකොට නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා මිදුනහම මිදුනා කියන නුවණ පහළ වෙනවා මේ ලෝකයෙන් මිදුන තුන් කාලයෙන් මිදුන පංච උපාදානස්කන්ධයෙන් මිදුනා ඒ කියේ මොකද්ද අර සම්මාදිට්ඨිය කියූප එකේ අර දැකපු ඇත්තේ ජීවිතය ස්ථාවරම වුණා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන සාත් වෙලා එයාට. දැන් මේ හිතලා කරන එකක් නෙමෙයි හිතනවා නෙමෙයි. වෙලා. එයාට ජීවිතේ හැරිලා බලන්න පිටිපස්සක් නැහැ. විපමුතස සබ්බදී සියලු තැනින්ම මිදලා අපිට තමයි උඩක් යටක් ඉදිරියක් පිටිපස්සක් දෙපැත්තක් තියෙන්නේ. විමුක්ති සහගත මනසට එහෙම එකක් නැහැ. ඔය ඔක්කොම ටික මැනලා තියෙන මේ එක කයකට සාපේක්ෂව මේ කය කියන නිමිත්තෙ මිදුණොත් මොකේද අපි මා ඉන්නේ? මේ කය කියන නිමිත්තෙන් අපි මිදුණොත් මොකේද මා ඉන්නේ අපි? මයින්ඩ් එකක්. එයාට මේ පේන රූපය මිසක තමා කියලා පනවන්න මෙහි ධර්මතාවයක් හම්බ වෙන්නේ අද අපිට වේගෙ මේ පේන සිද්ධිය මෙහෙම පේන සිද්ධිය මේ දෙකම රූපේ. මේ පැත්තට මට මාව පේනවා මේ පැත්තට රූප පේනවා කියලා ආධ්‍යාත්මික බාහිර බෙදාගෙන ඇහැට පේන එකම රූපායතනයමයි මේ අපි. පැත්තට ගියොත් ගැඹුරු වෙයි. ඒව ඕනේ ඒව ඔක්කොම සාත් වෙනවා. ඒක ඔක්කොම සාත් වෙනවා. හොඳට දන්නවා එතකොට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ ධර්මතා පහ දන්නවා සීලයේ පිහිටියේ සමාධියටයි සමාධියේ පිහිටියේ ප්‍රඥාවටයි මේ ටික කරනකොට මේ කෙලෙස් සංසිඳිලා සමාධිය ඇති වෙලා ඇත්ත ඇති හැටි දැකලා මේ ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා. මේ තමයි විමුක්තිය. නැත්තම් තුන් කාලයෙන් හිත මිදෙනවා. මිදුණා මිදුණා කියන නුවණ එනවා. මෙන්න මෙතෙන්ට නේද ගන්න ඕනේ. මේ ටික කරන්න ඕනේ මෙතෙන්ටයි කියලා දන්නවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. එතකොට මේ නිවන් මඟ විතරයි කෙරූ ඒ කියන්නේ ලැබෙන්නත් පුළුවන්ද අපි කරලා ලැබෙයිද නැද්ද දන්නේ නැහැ කියලා කෙසේද කෙසේද විමතියකින් තොරව ඒකාන්තයෙන් කරන කෙනාට ලැබෙනවමයි කියන තැනක තියෙන්නේ අර කොමාවක් තියෙන්නේ බුරුලේ කිරි පිරුණු පැටවු දාපු අලුත පැටවු දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා කෙනෙක් අඟෙන් කිරි දොවනවා මට ඕනේ ඕනේ කියලා ලැබෙනවද? එපා එපා කියලා දෙවුවොත් ලැබෙන්නේ ඇයි? කිරි ලැබෙන්න නොසුදුසුයි. අලුත පැටවු දාපු බුර්ලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා මට නම් කිරි එපා ඕනෙම නැහැ චුට්ටක්වත් එපා කියලා බුර්ලෙන් දොවනවා. ලැබෙනවද? එපා කියනවනේ. ලැබෙනවා. ඕනේ කියපුවොත් ඒත් ලැබෙන ඕනේ කියන එකද එපා කියන එකද නෙමේ ප්‍රතිපදාව මතයි. යම් කිසි කෙනෙක් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂා වඩයින උදේලත් කියන්න මට නිවන එපා කියලා හවසටත් කියන්න මට නිවන් එපා මට නිවන් මට නිවන් දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒත් නිවන් දකියෝ. මේ ප්‍රතිපදාව වඩන්නේ නැත්නම් උදේටත් ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්න දවල්ට ප්‍රාර්ථනා කරන්න රාත්‍රීට ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. ඒ ප්‍රතිපදාවේ නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නිවෙනවා නම් ඒ ප්‍රතිපදාව නිවෙනවා. ඉතින් මම මතක් කළේ ගොඩක් කරුණු කිව්වා. කින්වතුනි මේ වචන ටික ඇහිම පවා සසර පිනකටයි අපිට ලැබෙන්නේ. මේ වචන ටික අහගන්න බැරුව සසරදී මේ ටික ඇහෙන්නේ නැතුව අවිද්දවාරවල මෙච්චරයි කියලා හිතන්න බෑ. සතර අපායට වැටිච්ච වාරවලදී අවීචාදී නිරයන්ට වැටුණු අවස්ථාවලදී පතු පපුවේ අග්ග ගහපි අඬන්න තියෝන තරම් අනේ මම මිනිස්සෙක් වෙනවනම් මම මහාන වෙනවා මම භාවනා කරනවා මම සිල් ගන්නවා කියලා පපුවේ අග්ග ගහ අඬන්න ඇති අනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනවනම් ධර්මය මට අවබෝධ වෙනවනම් කවුරු හරි මට බණපදයක් කියලා මේ දුකෙන් මුදවනවනම් කියලා විලාප දිදී අඬන්න ඇති. ඇති නෙමේ අඬලා තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා. ඒත් පින්වතුනි අපිට මේ අවස්ථාව ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න නැත්නම් අපි තරම් අවාසනාවන්තය තව නැහැ. පින්වතුනි ගොඩාක් දෙනෙකුට ජීවිතයේ යථාර්ථය අමතක වෙලා ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවන අය ඒබඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්න පෙර පිනකට දෝ කොහෙද ඒකත් බොහොම ටික දෙනයි බොහොම දෙනෙකුට එහෙම සසර පරතරක් හොයන්න ඕනේ මේ ලෝකෙ තුලම හරය වශයෙන් දකින්නවා ඒබඳු ලෝකයේ අනුකරණය කරන්නේ නැතුව මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණ මේ මොහොතදී මේ සංසාර දුක අවසන් කරගන්න උත්සාහවත් වෙන්න තව කෙනෙක් නිසා හරි අපි සසරට වැටුනොත් දුක් විඳින්න අපිටයි ඒ ඉස්සල ජීවිතේ අපිට අම්මේ තාත්තෙක් අයියෙක් සහෝදරෙක් ඉන්න ඇති ඔය අය නිසා කියලා අපි එදා නිවන් දකින්න ප්‍රතිපදාවක් තිබුණා නම් ඒ ප්‍රතිපදාව හැසිරෙන්නේ නැතුව ඒ අයට උපකාර කළා අපි අනේ ඒ අයත් මැරිලා එතන ප්‍රමාදීව හිටපු නිසා ඒ ඇති කරගත්ත තණ්හාවෙන් අද මෙතෙන්ට ඇදලා දැම්මා. අද ඒ කවුරුවත් එන්නේ අනේ අපිට උපකාර කරපු ඉඳන් නුඹ සසරට යන්නේ නිවෙනින් බේරුන්නේ යන්න බැරි උනේ කියලා වතුර උගරක්ක් දෙන්නව එනවද? දන්නේවත්. අදත් එහෙමයි දුවා පුතා අයියා තාත්තා අම්මා අක්කා කියලා ඉන්නවා. මේ ඉන්න එකේ ප්‍රමාදීව ඉඳමින් දහමක හැතරෙන්නේ නැහැ. මෙතන ඇති කරගත් ප්‍රමාදී බව නිසා ආයෙත් කොහාට හරි දායි. මේ කවුරුවත් එයි කියලා හිතනවද ඔය ටිකක් බොන්න? හොඳට මතක තියාගන්න අනනුඤ්ඤාතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ විතෝ ගත යතහගතෝ තතහගත කාතත්ත පරිදේවනා කියලා ධර්මයේ සඳහන් වෙනවා කිසිම කෙනෙකුට නොදන්නව මෙතෙන්ට ආවා කාටවත් නොදන්න මෙතනින් යනවා යතහගතෝ තතහගත යම්සේ යාව දෙසේ යනවා ඉතින් කාතත්ත පරිදේ වෙන කවුරු වෙනුවෙන් අඬන්නද කියලා අහනවා. ඒ බව හොඳට මතක තියාගෙන මට බණීද දන්නේ නැන්නේ ගෙවල් උපාසකම් වල හැම උපාසකම් අතුරම <laughs> තම තමන් ඔක්කොටම කියන්නේ හැමෝටම තම තමන්ගේ විමුක්තිය තම තමන් සාත් කරගන්නට හැමදෙනාම අදහස් කරගන්නට ඕන ඒ සඳහා මම මේ කළ දේශනාව යම් පමණ පොහොය පිටුහලක් වේවා පාරමිතාවක් වේවා වෙන කිසිම කොටියක් නැහැ